අවස්ථයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්ය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආඋසෝ භික්ඛු කම්මං කතං හෝති තස්ස ඒවං හෝති අහං කෝ කම්මං අකාසි කම්මං කෝපනමේ කරොන්තෝ කායං කිලන්තෝ හන්දාහං නිප්පජාමි සෝ නිපජ්ජති න විරියං ආරබති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරගත්ත ඉදිරිපත් කළ විස්තර කරන මාතෘකාවක් දිගේ ඉදිරියට යන අවස්ථාවක් මේක හාන භාගීය ධර්ම වශයෙන් තමයි මාතෘකාව දෙන්නේ භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ තමන්ගේ භාවනා කටයුත්ත එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව එහෙනම් මේ නැත්නම් මේ කෙලස් කපන වැඩේ පරිහානියට ලක් වෙන කරුණු තියෙනවා පරිහානියට ලකුණු කරු ඔක්කොම Taman තුල තියෙන කියා. අපි කොච්චර ඒවට බාහිර කරුණු හොයන්න ගියත් ඒක මිත්‍යා දෘෂ්ටිකට වැටෙනවා. ඉතින් ඒක නිසා අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න මේ යන ගමනට තියෙන හානි කර දේ අපිට අරියාදු කරන දේ කොහෙන්ද කියලා කිසිම වෙලාවක සරුවචන් වහන්සේ හෝ සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ බාහිර කරනවා පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න තේරෙනවා මේ හාන භාගීය කරුණු නොදන්න නිසා අපි ඒකට කතන්දර ගොතනවා. එහෙම නැත්නම් ප්‍රපංච කරනවා. මට මේ කරන්න බැරි මේ මේ කාරණා නිසා කියලා. හැම එකක්ම ප්‍රබන්දයක් මිස සත්‍ය නෙවෙයි මොකද සත්‍ය අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලා අපෙන් ඉල්ලා හිටිනවා දැනගන්නේ කියලා. කතමේ අට ධම්මා හාන භාගිය. මේ හාන භාගිය කරුණු අට මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. පන්තියට පැමිණිච්ච පන්ති වාර ගුරුවරයා පන්ති ළමයින්ගේ ප්‍රශ්න අහනවා. ඒ මේ ළමයින්ගෙන් උත්තර බලාපොරොත්තු නෙවෙයි. ඒකට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න කියලා. මාත්‍රිකාව පෙන්වන්නේ අද මම කතා කරන්න හදන මාතෘකාව මේකයි කියලා පෙන්වන ප්‍රශ්නක් මාත්. ඊට පස්සේ පිරිස නිස්සද්දව අහගෙන ඉන්නකොට එක්ක සරුවචාන්ස නැත්නම් මෙතන සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ අට කුසී කුසීත වස්තුව. තමන් පිරෙහෙන්න හේතුව කුසීත වස්තුවක්. නැත්නම් කම්මැලිකම. ඉතින් ඒක දැනගන්න දැන ගැනීම පවා කුසීත කුසීත කරන සුළුයි. කාට හරි කිව්වොත් මේ තමන්ගේ මේ ගමනේ හානිය බාහිර දෙයක් නෙවෙයි ඇතුළතම තමන්ගේ තියෙන මානසිකත්වයක් විතර බලපාන්නේ කියලා ඒක අහන්නත් හරි කම්මැලි කරනවා. නමුත් මේ ඉදිරිපත් කරන්නේ ඒ කාරණාව තේරුම් අරගෙන ඒක ඉක්මවපු ඒක යමක් කියන්න ප්‍රතිබල වික්ත බලවත් උතුමන් වහන්සේනමක් නිසා අහගෙන ඉන්නකොට අපි කොච්චරක් මේ කරුණු මෙතෙක්කල් මග අරවගෙන ඉක්මවාගෙන ගිහිලා තියෙනවද කියලා තේරෙන්න තේරෙන්න තේරෙන්න හරියට නිකන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ අපට වැඩේ කරන්නට ආශිර්වාදයක් දුන්නා වගේ. ඇත්තට මෙහෙම එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. අපිම අපි ළඟ තියෙන මේ ජවය, මේ බලය, මේ ශක්තිය තේරුම් ගැනීමක් වෙන්නේ. නමුත් ඒක මේ වගේ උතුමන් වහන්සේ නමකගේ පෙන්වීමකින් තොරව ස්වංසිද්ධව මතුවෙන්නේ නැති රහසකුත් මේකේ තියෙනවා. මේ කවුරුත් පෙන්ලම දෙන්න ඕනේ පෙන්ලා දුන්නේ නැත්නම් අපි ඒකට හේතුව අපි මේ බාහිරේ හේවීම හරහා මේ කාරණා මග ඇරලා තියෙන්නේ. අපිට කරගන්න බැරි අසවලා නිසා. අසවල් දේ නිසා කියලා බාහිරේ හොයනවා. එතකොට අපි හෙවිය යුතු වෙන හොයන්නෙත් නැහැ. හැකි සංඥාවකුත් නැහැ. ඒ නිසා උත්මන් වහන්සේ නමක් ඇවිල්ලා මේක පෙන්නකොට ওই බාහිර හොයන තාක්කල් කරන්න ප්‍රශ්නේ පැන යමක් පමණයි. උත්තරේ තියෙන්නේ මෙතනයි කියලා අපට සම්පූර්ණ නොසිතු නොවිරු එහෙම නැත්නම් කුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු ධර්මයකට හිතේ දාන්න පුළුවන්. අන්නේ හිත යොදලා බලනකොට පේනවා මේ අවශ්‍ය හැම ප්‍රභාවයක්ම හැම ශක්තියක්ම තමයි ළඟ තියෙනවා. ඒ බව දන්නේ නැති කම තමයි මෙතන අවිද්‍යාව වෙන්නේ. ඉතින් මේකෙදී සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන ලද මේ අට්ඨ කුසීත වස්තු ඉදිරිපත් කරනවා අපි ඊයේ ඉදිරියට කරගත්තේ යම් කිසි කෙනෙකුට භික්ෂුවකට කරන්න තියෙන කාරණාවක් නැත්නම් බරපතල වැඩක් තියෙනකොට මේ බරපතල වැඩක් මට කරන්න තියෙන නිසා කරන්න ගියොත් ඇඟ ක්ලාන්තයටපත් වෙනවා වේසටපත් වෙනවායි කියලා වැඩේ කරන්න කල්ැතුවම කුසීත වෙලා ගිහිල්ලා නිදා ගන්නවා එයා වැඩේ ආරම්භ කරන්නෙත් නැහැ. ඉතින් ඒක පළවෙනි කුසීත වස්තුව විදිහට බුදු ජානනාසේ පෙන්නනවා. කර්මාන්තයක් කිරීමට පෙර යමක් ආරම්භ කිරීමට පෙර. දැන් මේ ආද දෙවෙනි එක වශයෙන් ගන්න ඒක කරාට පස්සේ ඒ ඇතිවෙච්ච ක්‍රමතය ඒ ඇතිවෙච්ච වෙහෙස කර ගතිය නිසා මට දැන් නිදා ගන්න හොඳ අවස්ථාවක් කියලා ඒක නිදාතර කාරණාවක් කරගෙන ඊගාවට කරන්න තියෙන වැඩ පැත්තක දාලා අරකින් විවේක වෙනවා නැත්නම් නිදා ගන්නවා කියන එක. ඉතින් මේ කටයුත්ත මම ඊයේත් මතක් කරපු විදිහට අපි මේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේශපාලන ආර්ථික සමාජික ඕනම කාරණාවට යොදන්න පුළුවන්. ඒක නිසා අපි බැලුවොත් මේ බුද්ධ ආගමට කියලා සීමා කරන්නේ නැතුව ඕනෙම රටක නැත්නම් ඕනෙම කාලයක පහළ වෙච්චි ජාතික වීරයෙක්ගේ චරිතය ඒ කෙනා ඒ වීරත්වයටපත් වෙලා තියෙන්නේ මෙන්න මේ කුසීත වස්තු වලට අහු නොවීම නිසා. ඒ වීරත්වයයි මේ බුදුහාමුදුරන් මේ බුදුහාමුදුරපයි පෙන්වන්න හදන සාරිපුත්‍ර සාංශේ පෙන්වන්න හදන ධීරත්වය අතර වෙනසකුත් තියෙනවා. ඒ හැම වීරයෙක්ම භෞතික දේවල් තමයි ළඟා වෙලා තියෙන්නේ. දැන් අපිට මේ කාරණාව තේරුම් අරගන්නකොට භාවනා කරන කෙනෙක් වශයෙන් හිතට වද්දාගත්තොත් ඒ වීරයෝ ලබාගත්ත ඒ වීරකම් උත්තරන්න පුළුවන්. ඊට පස්සේ ධීරකමක් කරන්න පුළුවන් Taman නිවන් දකින්න පුළුවන්. මේ දෙක අතර වෙනස උගව දෙනකොට ඒක තේරෙන්නේ නැහැ. මොකද උග දෙනෙක් ජීවිතේ දිහා බලන්නේ මේ ආර්ථික ලාභ, දේශපාලන ලාභ නිසා. ඒ නිසා අපිට මේ කුසීත වස්තු කතාව එහෙම ආර්ථික දේශපාලන සමාජික ප්‍රගතිය බලාපොරොත්තු වෙන දිනු බලාපොරොත්තු වෙන ලෞකිකයන්ට අත වීරයන්ට සූරයන්ට ඉන් යාරගේ ධීරයන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකේ ධීරත්වයටපත් වෙන නැත්නම් තමන්ගේ ඇත්ත ඇති ඇතියෙන් දැනගන්න දැන ගැනීමට මේ අපි ළඟා කරගත්ත අපේ ජයග්‍රහණ පාවිච්චි කිරීම වැඩියෙන්ම අදාළ වෙන්නේ භාවනා කරන යෝගාවචිත තමයි. භාවනා කරන්නට එන්න මේ වගේ දැනකට එන්න තෑහෙන දක්ෂකම් රාශියක් තියෙනවා. පෙරකල පිනක් තියෙනවා. සාර්ථකත්වයක් තියෙනවා. මොකද ඒ සාර්ථකත්වයේ ඉක්මවල ඇති ඇටි දැනගන්න එහෙම නැත්නම් මම කවුද කියලා දැනගන්න අවිද්‍යාව දැනගන්න අර ඥානම පාවිච්චි කළ යුතු ආකාර දෙකෙන් වීරත්වයේ සඳහා අවශ්‍ය වෙන්නේ වීරිය බාහිර වස්තුවට යොදවන එක ධීරත්වයේ සඳහා අවශ්‍ය වෙන්නේ ඒ වීරිය අධ්‍යාත්මික වස්තුවකට යොදවන එක. ඉතින් මේ වෙනස බොහොම පොඩි දෙයක් කාර් එක ෆස්ට් ගියර් ෆෝර්ඩ් ගියර් එකයි බෑක්වර්ඩ් ගියර් එකයි වගේ. දැන් අපි මේ බෑක්වර්ඩ් ගියර් එක දාගෙන පා ගන්නවා. ඒක ඇද්දලා යනවා පිටිපස්සට. හරි පවර්ෆුල්. මේක ඉස්සරහට දාලා දෙන එකයි කරන්නේ. මෙතෙක් කල් දාලා තියෙන බෑක්වර්ඩ් එක ඉතින් පා ගන්න පා ගන්න පස්සට තමයි යන්නේ අපිට ඒක නිකන් සාමාන්‍ය දේ වෙලා. ඒ එන්ජින් එකම ඉස්සරහට දාලා ඉස්සරහට දාගත්තාම ෆෝවර්ඩ් එකට දාගත්තාම පේනවා මේ අධ්‍යාත්ම බහිද්දා වෙනසක් විතර තියෙනවා. අපි ලෞකික ඥාන හරහා නැත්තම් මේ භෞතික ඥාන හරහා අපි දිනු කරගන්න මේ ක්‍රම සහ විදිමයි භවනාදී යෙද වෙන්නේ වෙනසකට තියෙන්නේ අපි ඒක දාන්නේ අජ්ජත්තික වස්තුවකට. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඉන්සයිට් කියලා කියනවා. ඇතුළට හැර වෙන දෙයක් තියෙන්නේ. අන්න ওই දෙකේ වෙනස තේරුම් ගන්න නම් අපි භෞතික වශයෙන්, බාහිර වශයෙන්, ලෞකික වශයෙන් මේක තේරුම් කරගෙන ජයග්‍රහණ ලබාගෙන යම් ප්‍රමාණයකට සාර්ථක වෙනවා. සාර්ථක වුණාට පස්සේ ඒක අභ්‍යන්තරකරණය තමයි මේ මේ වගේ වැඩමුළුවකදී වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට යම් වෙලාවක අපි හිතමු අපිට කායි විවේකය ලබා ගන්න ඕන වුණයි කියලා. ශාසනයේ විවේක තුනක් මාර්ගෙන් කතා කරන වෙලාවක් තියෙනවා. කායි විවේකය කියලා කියන්නේ භෞතික වශයෙන් අපිට ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙලා නික්මීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ලබා ගන්නවා කියන එක අපේ ඇසු කරන පිරිසකින් එච්චර ලේසි වැඩන්නේ. මොකද එතකොට අපි මෙතෙක් කල් අපි ඊටාම ප්‍රේමනාපව හිටපු අපේ මගේ කියා ගන්න පිරිසකින් වෙන්වීමක් අවශ්‍ය නැහැ. ඒකට ඇතුළෙමත් හරි අමාරුයි. ඒ පිරිස මේක අනුමත කරන්නේත් නැහැ. නිසා යම් වෙලාවක කෙනෙක් ඒ කියන කායයේ ලබා ගත්තට පස්සේ ඒකෙන් ඇති වෙන ඒ ලොකු හටනක් ලොකු කඩා ගැනීමක් කඩාගත්තාට පස්සේ උගාක් වෙලාවට ඒ කෙනා ඊගාවට කළ යුතු වීර්ය ඒ කියන්නේ කායික විවේකයට පස්සේ චිත්ත විවේකයේ සඳහා උත්සාහ ගන්න නැතුව අර කරගත්ත කායි විවේකයෙන් සතුටු වෙලා නින්දට වැටෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි යෝගාවචරයන් අතර සහ පැවිද්දන් අතර තියෙන ප්‍රශ්නේ. ඒ හැම කෙනෙක්ම විශාල කැපකිරීමක් කරලා තමයි ඒ ලබා ගන්න කාය විකේ ලබා ගන්න. අවිනිෂ්ක්‍මණය කියලා මේකට කියන්නේ. නික්මීම කියලා කියන්නේ. ඉතින් නික්මන වේලාවේදී භික්ෂුවක් නැත්නම් සාමණේර කෙනෙක් නම් ඒ සිවුර අතර ගන්නකොට ඒ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාසාවන් කහිත්වා පබ්බාජේත මම් බන්තේ කියලා සිවුරු දෙක සිවුරු නමල අද්දණු දෙක උඩ තියාගෙන උපාධ්‍යයන් වහන්සේට ඒ සිවුරු පූජා කරලා කියනවා මේ කාට සිවුර අරගෙන මට මේ මේක අන්දලා මට පැවිදි දෙන්න සියලු දුක් ගිවන් කරන්න. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තායි කිය. නමුත් ටික කාලයක් යනකොට ඒක මතක නැති වෙලා ඉතින් ආයෙ දේශපාලනය කරන්න පටන් ගන්නවා. ආයෙ බිස්නස් කරන්න පටන් ගන්නවා. ආයෙ කේන්දර බලන්න පටන් ගන්නවා. ඇස් දෙකක් කරන්න පටන් ගන්නවා. කසාද මගුල් හදලා දෙන්න පටන් ගන්නවා. රසවල අර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර අච්චර ලොකු කරන කාරණාවක් කරලා ඊට පස්සේ ඒකට තරම් වෙන්නේ නැති ලාමක දෙයකට යනවා කියන එක ඒ කෙනාගේවත් මුවහ වෙනවා. ඒ කෙනාගෙන් වැඩ ගන්න අයටත් ඒක මුවහ වෙනවා. තේරෙන්නේ නැහැ මේ මොකද්ද උනේ කියලා. එතෙන්ද ගියේ කේ ඊගාව කටයුත්ත කරන්නේ අතනදී වීර්ය බහා තබල බෑ. එහෙම අච්චර ලොකු හටනක් දීලා අච්චර ලොකු අමාර්ථයකට ගිහිල්ලා ඒ කාය විකේ ලබාගත්ත කෙනෙක් මේ මොකටද මේ කාය විකේ මම ලබාගත්තේ එතෙන්ද කියලා ආයෙත් අටපොරවන බුදියන්න නෙවෙයිනේ. බුබ්බඩ වෙන්න නෙවෙයිනේ. එතනින් එහාට යන්න අර වගේම ශක්තියක් අවශ්‍යයි. ආවේ මේකටයි එක් කරෙන්න ඕනේ කියලා. ඉතින් හුඟක් වෙලාවට එහෙම කාලයක් යෝගාචරකම් කරපු කෙනෙක් නැත්නම් පැවිද්දකටපත් වෙච්ච කෙනෙක් දිහා බලලා ඒක නට මතක් කරලා දුන්නොත් ඔය පළවෙනි පියවර තිබ්බයි කියලා මහතියර ඇරින්න එක නෙවෙයි කරන්න තියෙන ඊගා පියවරට යන්න ඕන කියලා ඒ කෙනෙකුට ඒක කියනවත් දෙවෙනි පියවරක් ජයග්‍රහණය කරපු කෙනෙක් වෙන්න ඕන නැත්නම් කියන්නේ අහන්නේ ඇහුවත් ඒත්තු කළ දෙන්න හරියමයි හේතු ගත්තොත් යම් වෙලාවක හේතු ගත්තොත් කියනවා එහෙනම් මට ගියේ පාර ගියන ගිය සැරේ නම් මං ගිහි ගිය අතහැරියා තමයි දැන් ගිහි ගිය අතහැරනට වැඩි අතහැරිල්ලක් අතාරින්න වෙනවා පැවිද්දෙක් භාවනාවට එන්න පුදුමාකාර මේ මේ මහරයාගේ තියෙන පුඩුව මල පුඩුව අර වෙන් කරගෙන ආවට පස්සෙත් ඒක විවිධකාරය විවිධකාරයක් කරගන්නවා. එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයක් කරගන්නවා. එහෙම නැත්නම් හුදු විනෝදයේ සඳහා ගත කරනවා. හැම භාවනා මධ්‍යස්ථානයකම අඩුපාඩු තියෙනවා. ඒ පැවිද්ද තුළත් හරියට අඩුපාඩු තියෙනවා. ඒ නිසා මේ චෝදනාව අපිට කරන්න බෑ. කීකී අතාරපො නැති අය. ඒගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය කාම ලෝකේ. ඒක සඳහා රණ්ඩු සරුවල් කර ගන්නවා, ගෝරි කර ගන්නවා. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් අරමඩලද වීර්යයකට පස්සේ දෙවෙනි වැඩේ කරන්නේ නැතුව බහා තමන ලද වීරයක් ඇති භාවයටපත් වීම පුස්කෑමක් විදිහට පිලුණු වීමක් විදිහට තමයි දකින්නේ. ඉතින් ඒක නිසා ඒ ආරම්භ ධාතු වීර්ය කියලා සමහරලාට මේක කියනවා. නැත්තම් කාය විවේකේ ලබා ගැනීම කියලා කියනවා. ඒ ලබාගත් කාය විවේකේ ඊගාට තියෙන චිත්ත විවේකයේ සඳහා පාවිච්චි කරන ප්‍රදේශයේදී ආ බැලුවොත් හැම ආගමික නායකයෙක්ම ඒ ඇති කරලද ඒ ශාසනයක ඊටාම අමාරුවෙන් තමයි එවැනි ශාසනයට ඇතුල් වෙලා ඊ ගාවට ලැබිය යුතු ඒ මානසික தত্ত্বය නැත්නම් චිත්ත විවේකේ ලබා ගත යුත්තේ ඒක වෙන විදිහකට කියනවා කාය විවේකයේ සඳහා ගන්නාලද උපක්‍රම කාය විවේක සුවේ ලැබලා දුන්නට ඒ උපක්‍රම හරහා චිත්ත විවේකේ ලබා ගන්න බෑ. ඒකට වෙනමම සටන් උපක්‍රම වගේක් තියෙනවා. ඒකට වෙනමම ක්‍රමසාවිත ටිකක් තියෙනවා. ඒක වෙනම බේතක්. අර බේත ගත්තට පස්සේ ඒ බේත දිගට බිල්ල හරියන්නේ නැහැ. ඒක වෙනස් කරන්න ඕනේ. ආන්නේ යතින් බලනකොට කාලයක් යනකොට ඕනෙම ආගමක් පිරිහීමකට ලක් වෙනවා. මම ගිහි අතහැරියා කියන එකම සුසුකමක් කරගෙන ඊට පස්සේ ඒක වවාගෙන කන්න පටන් ගන්නවා. ඒකේ කටුකුරුනේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා සමාජලාට නිදර්ශනයක් විදියට ඔය කෝච්චි පෙට්ටි තියෙන්නේ යණ්ඩයි එන්ජින් එකට ගැටගහට පස්සේ යණ්ඩයි. නමුත් අනුරාධපුර වල පැතිවල කරන්නේ කෝච්චි පෙට්ටිය පාරෙන් අයින් කරලා ඒක පොඩි ස්ටේෂන් එකකට පාවිච්චි කරනවා. යන කටියට ටිකට් දෙන්න. ඊට පස්සේ එයා යන්නේ ඊගාවන යනට ටිකට් දෙන්න තාවකාලික ස්ටේෂන් එකක් වඩපත් වෙනවා. කෝච්චි පෙට්ටිය හැදුවේ කෝච්චියට බැඳගෙන යන්නයි. නමුත් දැන් ඒක වැත්තකට වෙලා ඉතින් හුඟ දෙනෙක් කායි වේකේ ලබාගෙන චිත්ත වේගය සඳහා කටයුතු කරන වෙනුවට අනික් කටි නිවන් දක්වන්න පටන් ගන්නවා. කොන්තරත් බාර ගන්නවා. ඉතින් ඒකට ආවම ස්ටේෂන් එක කම්පාර්ට්මන්ට් එක ස්ටේෂනරි වෙනවා. භාවනා ආදී හරියට පුස්කන තැනක් වෙයි. භාවනාට කියලා බහැලා අතරමඟ අපි හිර වෙන තැන. ඒ මොකද අපි සෑහෙන කොටසක් කටයුතු කරව කෙනෙක් නිසා අපිම අපිට ලකුණු දී ගන්නවා දැන් හරිම අපි සෑහෙන වැඩක් කරව කට්ටිය වැඩක් කරව කෙනෙක් ඒ නිසා මම දැන් ටිකක් විවේක වෙන්නම් කියලා. ඒක හරියට අර ඉබ්බයි හාවයි දෙන්න තරගෙටපත් වෙලා හාව බොහොම අමාරුවෙන් ඉබ්බව කැමති කරගන්නවා. හාව දාන්න පැහැදිලිවම දිනනවායි කියලා. ඉතින් ඉබ්බා කියනවා බෑ කියලා සටනට පස්සේ බැරි තැන ඉදිරියපත් වුණාට පස්සේ හාව පිමි දෙකක් පැන්නාට පස්සේ ඌට පින්න කොහොමදක් දිනනවද පොඩ්ඩක් බුදිය ගන්න. ගහක් ඇද්ද කියලා. අන්තිම මේ ජය කනුව ළඟදී මිනිස්සු කොල්ලසන ඔල්ලරසන් ඇහෙන නිසා දැම්ම ජය කරගෙන ඉතින්ට මම ගියොත් වැඩක් නැහැ ඉබ්බටයි ටයි යන්න නම් ඉබ්බ ළඟට එනකම් මම පොඩ්ඩක් ආංශයක් දානවා කියලා පුතිය ගන්න. උදේ වට ඉබ්බ වැඩේ අතාරින්න ඕ දිගටම වනු ගන්නවා ඕ දිනලා ගෝතාව ඇහෙනකොට තමයි ආවට හැරෙන්නේ. සරණෙන් පරාදයි. අපිත් මෙතෙක් කල් බුදුරු කී දෙනේ දකින්නයි. කී කොච්චරක් නික්මෙන්ටද? නික්මනට මේ ඉදිරියට යන ගමනේදී අපි ඒ ළඟා කරගත්ත මේ පුංචි දේ ඒක ලොකු වෙහසක් කරගෙන ඒක ලොකු නිදහසට කාරණාවක් කරගෙන කල්බුටුල් වල කරබුටුල් වල පැත්තල බුදිය ගන්න ගතිය තියෙනවා. ඒක මේ තරම් කටයුත්තක් කරපු කෙනෙකුට තරම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කර්මාන්තයක් කෙරුවට පස්සේ ඒකෙන් ඇතිවෙච්ච කාය දරතය නිදහසට කාරණාවක් කරගෙන නිදා ගන්න නිපජ්ජනය කරන කෙනාට කියන මේ බණ ටික යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිය කෙනෙකුට කියන එක. ඉතින් ඒක නිසා මේ මට්ටමට එන කෙනා හොඳ නරක දෙක දන්නේ නැති කෙනෙක් එහෙම නෙවෙයි. අනිවාර්යයෙන්ම හොඳ නරක දැනගෙන නරක පැත්ත කර දාලා හොඳක් ලබාගත් කෙනෙක්. නමුත් මෙයා දන්නේ නැත්තම් දැනගන්න වෙන්නේ මේ බණක් අහලා මේ හොඳ නරක දෙකෙන් නරක අතහැරලා හොඳ වෙච්ච කෙනාට විතරයි පෙරදක්මක් වශයෙන් වඩා හොඳ දේ පේන්නේ. අන්නේ වඩා හොඳ දෙයට දෙන්න යන්නේ නැතුව තමයි ලබාගත් හොඳෙහි නතර වීම සාපයක්. ඉදිරි ගමනට තියෙන ප්‍රධානම බාධාව තමයි තමන්ගේ හොඳ ටික. ඒක අතාරින්න වෙනවා වඩා හොඳ තැනට යන්න. ඒක හරියට අර මුල්ම කරන අබිනිෂ්ක්‍මණය වගේ. ඒක නිසා කාය විවේකේ ඉඳලා චිත්ත විවේකයට යනකොට ඒ කරන අතහැරීම කාය විවේකයෙන් අපි ලබලා තියෙනවා. ඒක මදි. ඒකෙන් කාය විවේකේ විතරයි දෙන්නේ. චිත්ත විවේකේ ලබන්න වෙන සටන් උපක්‍රම වර්ගයක් තියෙනවා. ඒ දේ කරන්න ඕනේ. අන්නේ කාය විවේකේ කරපේකන මෙන්න මේකට නග්ග ගන්න. ඒ ඊගාව අභියෝගයට මුලිච්ච කර ගන්න. ඊගාව අභියෝගයට ජවකවා ගන්න බුදුරජාන් වහන්සේ ඒකට කරන උසිගැන්වීම තමයි මේකෙන් කියවෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ කාය විවේකයෙන් ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙනකොට ඒ කෙනාට ඊට පස්සේ වීතික්‍රම භූමියේ කෙලෙස් වලට තියෙන අවස්ථාව අඩුයි. අර සතෙක් මරන්න හොරකමක් කරන කාමීච්ඡාචාරය කරන බොරු කේලම් හිස් වචන පරිසවචන කියන මේ කායික වාචසික දුස් දුස්චරිත කාය දුස්චරිත වචී දුස්චරිත වෙන්න තියෙන ඉඩ අඩුයි. එසේයට ඒවා කරමින් ඇතිවෙච්ච හිතේ දරස පරිලාහ නැති නිසා විවේකයක් ලැබෙනවා. ඒ නිසා ඒ ලැබිච්ච විවේකයේදී ආ චිත්ත විවේකයට හිත යොදුවොත් එහෙම මම වැඩක් කෙරුවා තමයි දැන් ඉතින් බුදියන් ඉඳලා බෑ මම මේ කරන්න ඕනේ කියලා යම් විදියකට අරමණ ලද වීරියක් තේරුම් ගත්ත කෙනෙක් නම් එයා ඊගාට උත්සාහ කරන්නේ ඒ වීතික්කම කෙලස් භූමිය නෙවෙයි ඊගාට එන පරිඋත්ථාන භූමිය. පරිඋත්ථාන භූමිය කියලා කියන්නේ නීවරණ පහත් එක්ක කරන මේ අභියෝගය. ඉතින් ඒ නීවරණ එක්ක කරන අභියෝගය අපි සීල සිල්වතා සතන් සිල්වති සමාධි ශික්ෂාවට හිත නැංගීමක් නැත්තම් සමාධිය පිළිබඳව කරන සටන් මෙහෙවීමක් නැත්තම් සටන් උපක්‍රම තේරුම් ගැනීමක්. මේක සරුවච්චන් වහන්සේ විශේෂයෙන්ම චුලසුඤ්ඤත වගේ සූත්‍රවල පෙන්ලා දීලා තියෙනවා. කීකෙන් නික්මෙච්ච නැති කෙනා සංසාරයට බැඳෙන්නේ කාම ගුණ නිසා. කාම ගුණ කියලා කියන්නේ ඇහැ කියන ඉඳුරන්ට අවශ්‍ය කරන්නා වූ රූප සහ සටහන් වර්ණ සහ සටහන් කියන මේ දෙක ලබා ගැනීමට හැපිනවඬ අපි කොච්චර හේතු වෙනවද කියලා දන්නේ නැහැ. හැපින වීම කර්මාන්ත සඳහා අපි විවිධ තැන් වලට යනවා රූප වාහිනී හදා ගන්නවා පතර බලනවා විවිධාකාර දේවල් බලලා ඇහැ විවිධ වර්ණ සටහන් වලට ගත කරන කන පිනවඬ බුදුමාකාරයේ අන්තර සූත්‍ර හදාදා තාක්ෂණයේ කිය කියා නව කර්ම නව විද්‍යාව තාක්ෂණය කියලා හදා ගන්නවා. ඊට පස්සේ නාසයට විවිධ ගඳ සුවඳ ලබලා දෙන්න අපි ලෝකේ තියෙන ඕනෙම දෙයක් බොහොම පුංචි සෙන්ට් වගේ જાති වල පුදුමාකාර වේදමක් වේදම් කරනවා. ඒ රාජරාජ අමාත්‍යවරු පුංචි දිකකට සීමාවක් නැහැ ඒකට. ඒ වගේම දිවට රසමසෝ ලබාලා දෙන්න විවිධ කෑම වර්ග උදේට එකයි දවල්ට එකයි රැයට එකයි අතරමැදි වලට එකයි බීමට එකයි කෑමට පස්සේ එකයි ඉස්සරහ කෑම එකයි පස්සේ කෑම එකයි කියලා පුදුමාකාර වෙලාවක් එකට ගත කරනවා ඊට මැස් මේ පස්සට විල්ලුද හොයන්න සැප ආසන හොයන්න යාන වාහන වලට පුදුමාකාර පිසක් ඒකටම ඊදලා ගත කරනවා අපි ගිහිල්ලා පුළුවන් විදියට ලබාගෙන බඩට ලුණු කැඳුනක් ගන්න පස්සට විල්ලුද තියෙනවා මේක තමයි ලෝකයේ අද තියෙන මවාපෑම. ඊට පස්සේ හිතට එන වල්බూరు අදහස් අනුව ක්‍රියාත්මක කරනවා. ඒකේ සීමාවක් නැහැ. ඔය ඔය හයේම කිසිම සීමාවක් නැහැ. කාගේ න්‍යායපත්‍ය දෙවැඩිය කියන දන්න. ඒකට බුද්ධ ජනනාසේ දෙන්නේ කාම ගුණ කියලා. මේ කාම ගුණයන්ගේ වෙන්වීම තමයි අපි අපි ගමු මේ නිදර්ශන හැටියට පළවෙනි කරලාද කෘත්‍යය. කාම ගුණයෙන් බේරලා අරණ්‍යයකට ගියා, රුක් මුලකට ගියා, ශූන්‍යගාට ගියා. ගියාට පස්සේ මේ කෙනා අර කාම ගුණයන්ගෙන් වෙන්වීමට කය විවේක තැනකට අරගෙන ගියාට වීතික්‍රම කෙලෙස් වලින් දුරස්ත වෙලා වීතික්‍රම කෙලෙස් කරගන්න බැරි වගේ විවේක නිදහස් තැනකට ගියාට මේ කාම සංඥාව අර කාම ගුණයන්ටත් වඩා සූක්ෂම විදිහට ඊටත් වඩා ෂට විදිහට ඊටත් වඩා මායාවි විදිහට ඊටත් වඩා වංචනික විදිහට පහර දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වැඩමුළුවට ආවා. සීල් සමාදන් වුණා. අපි ඒ නීති ව්‍යවස්ථා රැකලා අපි ඇවිල්ලා භාවනා ආසනෙට වාඩුණා කියලා හිතුවා. දැන් හොඳටම දන්නවා මම දැන් මේ භාවනා කරලා ඉඳගත්තේ. ඉතින් ඉඳගෙන ඉවරලා අපි බොහොම සරල එහෙම නැත්නම් පුංචි අභියෝගයක් දෙනවා මේ හිත පුළුවන් තරම් මේ විහිතික්‍රම කෙලෙස් වලින් අයින් කරගත්ත මේ හිත පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් කරගෙන ඉන්න කියලා. ඉඳගෙන ඉන්න කිසිම කෙනෙක්ගෙන් අහන්න බලන්න මේ කාමයෙන් අයින් කරගෙන ආපු හිත කොච්චරනම් ඒ තමන් කරන ලද මේ කාම ගුණයන් පිළිබඳ මතක සටහන් වලින් නීවරණ විදිහට ඒ හිතට බැට දෙනවද කිව්වොත් කොච්චර සිල් අරන් හිටියත් කොච්චර අරන්නේ ගත වුණත් එක චිත්තක්ෂණයක්වත් අපේ චිත්තසංතානේ කෙලෙසෙම් කෙලෙස් වලින් මිදී ගත කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අර කරලද gedara doredi කරන ලද කාමයන්ගේ සංඥාවලුදින් පිරීලා පැය 24ක් හිටියත් 24ක් පිරීලා 12 කට 12ක් පිරීලා පැය හිටියොත් පැයෙන් පිරීලා ඉතින් එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා දැන් අර අලිමදියට හරක් කියලා gedara ඉන්නකොට තිබුණ නැති තරම් පුදුම විදිහට කාමයේ මතුවලා එන්න පටන් සමහරුන්ට වැඩි වෙනවා වගේ පේන. මොකද gedara ඉන්නකොට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, ලයිට් බිල ගෙවන්න තියෙනවා, කුලී ගෙවන්න. ඒ වගේ කල්පනා කරන්න වෙලාවක් නැහැ. දැන් මොකක්වත් නැහැ. හිත මේක හරියට කැලෙන් ගෙනාව මීහරක වගේ කුළු මීහරක වගේ පුදුම විදියට පෙළන්න පටන් ගන්නවා. කිසිම දවසක අබිනිෂ්ක්‍මණයක් කරපො නැති කෙනෙකුට මේ ප්‍රශ්නට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අබිනිෂ් කරපු කෙනාට විතරමයි තේරෙන්නේ අපි මේ විවේකයේ කියලා කාය විවේකයේ කියලා ලබා ගත්තට ඒක බුද්ධි විඳින්න ඕනයි කියලා ක්‍රියාකාරකම් නතර කරලා චිත්ත ප්‍රවෘත්ති දිහා බලන්න හිටියොත් වෙන්නේ මොකද්ද කියලා බලන්න හිටියොත් ඒක සදාචලයන්තරයක් තියෙන ඇතුලේ. කාමයෙන් අයින් වුණාට කාම සංඥාවෙන් කොහොමඩක්වත් අයින් වෙන්න බෑ. ඉතින් මේක මේ යෝගාවචරයට කියාගන්න බැරි පශ්චාත්තාපයක් බාටපත් වෙනවා. මෙයා හිතනවා මම විතරයි මට විතරයි මේක වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ කාම සංඥාව පෞද්ගලික කරන්නේ කරගන්න. මගේ තියෙන මොකක් හරි අඩුපාඩු නිසා සීලය නැති නිසා ආරක නැති නිසා මේක නැති නිසා මගේ හිත පෙලෙනවයි කියලා විරි ආරම්භ කරන්නේ නැතුව එයා හිතනවා මං ගිහිගේ අතහැරපේකේ අඩුවක් වෙන්න ඇති. ඒ වෙනතන් සීලේ අඩුවක් වෙන්න ඇති. මොකක් හරි අඩුවක් වෙන්න ඇති කියලා මේ කාමයෙන් කර අරගත් අපේ හිත කාම සංඥාවෙන් කරන මේ හිරිහැරය ඉදිරියේ ගොළු භාවයටපත් වෙනවා. එතකොට ඉතින් ਸਰුවචනාංශයට සිද්ධ වෙනවා. ඒ කෙනාට මේ ਸਰුවචනාංශ නිසා නෙමේ අබිනිෂ්ක්‍මණයක් කරේ සාසන වෙනුවෙන්. දැන් මේ මනසේ කියන්නේත් නැහැ. මගේ ඉඳගත්තට පස්සේ මට එකම චිත්තක්ෂණයකවත් හිත පිරිසුදු නැහැ. හිත දිගටම අර කාම සංඥා වලින් පිරලා තියෙන්නේ. කෙනෙක් අතින් කියුණයි කියමු. මම බොහොම අමාරුවෙන් සතුම් මැරීමෙන් වෙන් වුණා, කාමීත්‍යචාරයෙන් වෙන් වුණා, බොරු මේ හොරකම් කිරීම වෙන් වුණා බොරු කේලම් හිස් වචන පරිස වචන වෙන් වුණාට මේ කයෙන් වචනෙන් වෙන් වුණාට හිතේ කිසිසේත්ම වෙන්වීමක් වෙන්නේ හිතේ ඒකේ සංඥාව ඒකේ හේවන ඇල්ල ඒකේ දේ වැඩ කරන්න පටන් කොච්චරද කියනවා විඳගෙන ඉන්න හැම මුළු පැයකම පැය මෙහෙමයි මේක අපි කියමු උත්‍රාඥාංශ කියා ගන්න පුළුවන් උනායි කිය. මේක මට වෙච්ච එකක් නෙවෙයි අත්තරක් දක් නෙවෙයි මේක තමයි මානව මනස. මේක තමයි විශ්වගත தත්ත්වය කියලා. කවුරු හරි කිව්වොත් ඔබ වහන්සේ කියපු නිසා අපි ඔන්න ගිහි ගිය අතහැරියා. දැන් අලිමන්දියට හරක් ගෙදර ඉන්නවටත් වැඩි ප්‍රශ්න. දිග්ගටම එන්න පටන් ගන්නවා කියලා එතකොට බුදුජානන්සේ දෙනවා මේ කර්මාන්තේ කරපු එක නා නැත්තම් ගිහිගේ අතාරපු එකනට චිත්ත විවේකේ සඳහා කළ යුත්තක් තියෙනවා. ගිහිගේ අතහැරීම අබිනිෂ්ක්‍මණය කරන එකත් Tamangema ශක්තියෙන් සපයා ගන්න එකක්. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා කාම ගුණයන්ගෙන් අයින් වෙච්ච හිත කාම සංඥාවෙන් බැටදෙනවා කියන එක උඹට විතරක් වෙන එකක් නෙවෙයි. මාත් ඔබ ලක්ෂ කෝටි වාරයක් කරලා දිනවා. මේ වෙලාවේ මේ ලෝකෙම ලක්ෂ ගාණක් ඕක විදිනවා. ඕක න්‍යාය ධර්මයක්. කාමයෙන් වෙන්වීමට අබිනිෂ්ක්‍මණය ගිහි ගිය අතහැරීම කරනවා. සීලයක් සමාදන් වීම කරනවා. ඊට ආවට පස්සේ ඒ සමාදන් වෙච්ච සීලෙන් ඔකට උත්තර ලැබෙන එකට වෙනම බේතක් පොන්න ඕනේ. ඔබ රූපයක් සමාදන් වෙන්න ඕන. රූපේ හිත යොදලා ඉන්නා තාක්කල්. හිත කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන්. කාම සංඥාව අයින් කරන්න ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න රූපයක් සමාදන් වෙන්න වෙනවා. රූපේ ඉන්න චිත්තක්ෂණ ගාන කොච්චරද? ඒ තාක් චිත්තක්ෂණ ගානක් ඔබ කාමෙන් සහ කාම සංඥාවේ අයින් වෙනවා. ඒ නිසා රූපයක් සමාදන් වෙන්නේ කියනවා. ඒකට අපි කායනුපස්සනාව කියලා කියනවා. රූප කර්මස්ථානයි කියලා කියනවා. එතකොට කරන ලද කර්මාන්තයේ ඇති දැම්මට ඇති කියලා කරාරින බුබ්බඩ වෙන බුදිය ගන්න කෙනාට මේ ප්‍රශ්නේ අහන්නවත් බෑ. මම ගෙදරින් අයින් වෙලා විවේක ස්ථානට ගියාට පස්සේ වෙනදටත් වඩා මගේ හිත දල දඬුයි නොදැමුණු තත්ත්වයකටපත් වෙනවා. අදාන්ත තත්වයකටපත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේගෙම දෙන නිදර්ශනයක් වශයෙන් කිව්වොත් කැලේ ඉන්න කුළුමී හරකා හරිම භයානක සතෙක්. කුළුමී හරක තමයි අමාරුම සතා. මොකද ඌ නැගිටලා ගහන්න පටන් අරගත්තොත් හරිම හරිම වසයි. මේ කුළුමී හරක තමයි මානවයා විසින් කුළුගති අයින් කරලා හාන්ට හීයට පියගහට කර තියන්නේ. ඉතින් අර කුළුමී හරක කැලේ ඉන්නකොට ඇත්තටම අදාන්ත උනත් සාමාන්‍ය උගේ ජීවන රටා බැලුවොත් කුළුමී හරක ඔහි කකා ඉන සතා. මූ අල්ලගෙන ඇවිල්ලා ගමට බැඳගත්තර වාස්සේ ගම්මැද්දයි. මූ පුදුම විදිහට කලබල වෙන්න පටන් අර ගන්නවා කැලෙන් එළියට ගත්ත ගමන්. ඒ වාගේ තමයි අපේ හිත අර කාමයේම යෙදිලා කාම ගුණයන් හිම යෙදිලා ගත කරපු අපේ හිත මේ ශිෂ්ට ලෝකයකට ගෙනත් දාපු ගමන් සීලත් හිතල ලෝකයකට ගෙනත් දාව ගමන් සිල් ලෝකයකට ගෙනත් දාව ගමන් කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්ද බැඳගත්තා. ඔගේ පුතුමාකාර දඟලිලා දඟලන. ඉතින් ඒකේ කොයි කුළුමී හරකගෙත් ඇත. හැටි ඒක. එතකොට දැන් මේ කුළුමී හරකා හොඳ හයිය තියෙන එක. මේක දබනේ කරගත්තොත්, දබනේ තමා ගත්තොත් හොඳ හීයක් හගන්න පුළුවන්. හැබැයි ගෙන ආපු ගමන් කැලේ හිතරත් වැඩිය අදහස තත්ත්වයටපත් වෙනවා. ආන්න මේක යෝගාවචරයා බුද්ධ විදිනෝ හැබැයි යෝගාවචරය ගෙදරින් එනකොට එහෙම දෙයක් අපේක්ෂා කරගෙන නෙවෙයි එන්නේ. අය හිතන්නේ ගෙදර අත. ඒකේ අතහැරපු නිසා මගේ හිත සාන්ත වෙයි, දාන්ත වෙයි, කීකරු වෙයි කියලා. වෙන්නේ සම්පූර්ණ වෙනස් එකක්. අන්න එතනදී පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක හරියට කියා ගන්න පුළුවන් නම් එතකොට බුදුරජාණන්සේ දෙන උත්තරේ තමයි ඕක හයිය කණුව කර පොළේ හොඳ කණුවක් ගහලා කුණ්‍යක් ගහලා උට හොඳ වරපටයක් දාලා බැඳලා තියන්න ඕනේ හති වැටිලා දඟලලා බෙල්ල කඩා ගන්න දෙන්නේ නැතුව කනෝ මුල ලගින කම්ම ගැට ගහලා තියන්නේ. ඉතින් ඒක තමයි අපි මේ රූප කර්මත්තාන්ට හිත දානවා කියලා කියන්නේ. ඉතින් රූප කර්මත්තාන්ට හිත දාපු ගමන් අපේ හිත මෙතෙක් කල් තිබුණේ කාමයේ දනවන ඕජාව ගැන දෙන රස රස දේවල් දිගේ අනේක. දැන් අපි රූප කර්මත්තාය කියලා දෙන්නේ ඒකාකාරී මධ්‍යස්ත අද්දකිය හැකි අරමුණක් තියලා කියනවා මෙහි හිත යොදවදව ඉන්නේ කියලා. ඉතින් එතකොට අපේ හිත අර ප්‍රයත්නේ නිසා යම් විදිහකට රූපෙට හිත ගියත් අර කාම අරමුණු තරම් ඕජාව නැහැ මේකේ. රසේලවන ගතියක් නැහැ, විවිධත්වයක් නැහැ, සිද්ධි බහුල ගතියක් නැති නිසා අරමුණට හිත ගියත් ඒ නිසා ලුණු කැඳ බොන්නා වගේ. පතොල හොද්දයි බතුයි කන්නා වගේ. ඒකේ රසක් එන්නේ නැහැ. ඉතින් ඒක යෝගාවචරයා දන්නේ නැහැ අර කාමේ සහ කාම සංඥා දුරවන් කිරීමට අරමුණක් වශයෙන් නිමිත්තක් වශයෙන් ආලම්බණයක් වශයෙන් මේ රූපේ දෙන්නේ මධ්‍යස්ථ අරමුණක්මයි දෙන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක්මයි දෙන්නේ ස්වභාවයෙන් මතුවෙන අරමුණක්මයි දෙන්නේ ඒකේ හිත බඳින්න බඳින්න බඳින්න කාමයෙන් සහ කාම සංඥාවෙන් දුරවන් වෙනවා නමුත් මේ හිත බැඳීම ස්වභාවයෙන් වෙන්නේ ඒකට ලොකු සද්ධාාවක් ඕනේ ඒකට ලොකු වීරියක් ඕන. ඒකට ලොකු සතියක් ඕන. ඒකට ලොකු අදහන සුළු ගතියක් ඕන. අර ගිහි ගෙයින් නික්මීමට වඩා ශාසනය පිළිබඳව ලොකු යදවුමක් වීරියක් අර ගිහි ගෙයේද නික්මීමට වඩා ප්‍රඥා සංප්‍රයුක්ත වීරියක් මෙතෙන්දී අවශ්‍යයි. ඒක සඳහා රහස වෙන්නේ කියනකොට පිළිගන්න කැමති නැති වෙයි. ඒ ගෙවල් දොරවල් වල ඉන්නකොට අපිට තිබුණ මේ කාම ගුණයන් නියේදී ගත කරන්නේත් එක්ක බලනකොට හිතට එන නීවරණ ඊට වඩා හොඳයි කියන එක තේරුම් ගන්න පුළුවන් වුණොත් යෝගාචරය තුළ ක්‍රමසාවිදි බාරගනී. යෝගාචර කරන්නේ නීවරණත් එක්ක රණ්ඩු වෙන එක. රණ්ඩු කෙච්ච ගමන් අකාර දුම්බල ගැහුවා වගේ හිත ඇවිස්සෙනවා. ඒ නිසා පුළුවන් කොච්චර කාලයක් හැයිද යෝගාචරයට මේ gedara dore ඉන්නකොට අපි සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාරය ආදී කායික දුස්චරිත කරනවා. නැත්තම් කෙරෙනවා. නැත්තම් බොරු කේලා මේ සචන පරිසචන ආදී වචන කතා කිරීම කරනවා නැත්තම් කෙරෙනවා. ඒක වහපු ගමන් හිතින් කාමීත්‍යචාරණ වේගෙ කෙරෙන්නේ. කාම ඡන්දේ. ඒ කරන දේවල් පිළිබඳ කැමැත්තක් එන්න පටන් ගන්නවා. අර කාම මිත්‍යාචාරට වැඩිය මේ කාම ඡන්දේ හොඳයි. මොකද ඒක තමයි වීතික්‍රමණය වෙලා නැහැ. මනසේ තියෙන්නේ. හැබැයි මට තරම් නැහැ. ඒ වගේම මම හොරකමක් කරන්නේ හැබැයි ලාභ වැඩි කරගන්න, Tamange කුට්ටිය කඩාගන්න, ලාභ සත්කාර පරිසංයුත් විතර්ක එනවා. ඒක තාම පරිසරාණයක් කරලා නැහැ, වීතික්‍රමණය කරලා නැහැ, සමාජ මේ ආචාර පද්ධතියට හානි කරලා නැහැ. ඒ නිසා ඒ තරම් හානියක් නතරට මේ ඇති වෙන කාමච්ඡන්දය සම්බන්ධ මේ හිතිවිලි කාම ගුණ තරම්ම නපුරු නෑ. ඒක නිසා මේ කාම ඡන්දය කාමේ නැති වුණොට කාම ඡන්දේ මතුවෙනවා. ඒකට සාදර වෙලා ඒක න්‍යාය ධර්මයක් මට විතරක් වෙන එකක් නෙමෙයි කියලා. මේ කාම ඡන්දේ නෝට ඒකට ද්වේෂ කරන්නේ නැතුව කාම ඡන්දේ කාම ඡන්දේ වශයෙන් තේරුම් ගත්තොත් ඒක බෞද්ධයෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. බෞද්ධ අනිවාර්යයෙන්ම ද්වේෂ කරනවා හේතර කාම ඡන්දේ නකර. නමුත් ද්වේෂ කරපු ගමන් කාමච්ඡන්දේ පොහොරක් වැටෙන්නේ. ඒ වෙනුවට යෝගාචර දැනගන්න ඕනේ මේ අරමුණක හිත නැති මූල කර්මස්ථානයේ හිත නැති සතියේ හිත නැති හැම වෙලාවෙම අපි දැන හෝන දැන කාමයට කාමසංචිත පොහොර දානවා. ඒ නිසා අමෝරයි තමයි මිහිරියාවක් නැහැ තමයි ඒකාකාරී තමයි අරමුණේම හිත පවත්වාන ඉන්න එක මේ කාමයට සහ කාමච්ඡන්දයට දෙන්න තියෙන උත්තරේ ඒ නිසා මම අහිංසකව පුළුවන් තරම් මං ඉදිරියෙන් තියාගත්ත අරමුණේ හිත පවත්තන්න ඕනේ කියලා උත්සාහ කරන්න නම් එන කාමච්ඡන්දයත් එක්ක ගැටෙන්නේ නැති ගතියක් නැත්තම් කාමච්ඡන්දයට ද්වේෂ කරන්නේ නැති ගතියක් කාමයට වඩා කාම ගුණයන්ට වඩා කාමච්ඡන්දය හොඳයි කියලා එනතම මේ නීවරණ ධර්ම අවබෝධ කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව අවබෝධ කරගන්න නිවරණත් එක්ක ගැටිලා බෑ ඒ ඒ පිළිබඳව විශේෂ දැනුමක් ලබන්න වෙනවා ඒක පිළිබඳව දාර්ශනික හෝ දැනුමක් ලබන්න නිසා එනේන නීවරණ ධර්මයේ තේරුම් අරගෙන ඒ ඔක්කොටම තියෙන එක උත්තරය. මොකද්ද උත්තරේ? තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථාන නැවත නැවත හිත දාන එක. ඒ දානකොට යෝගාවචරය අර නීවරණත් එක්ක හැප්පෙන්න ගියොත් ගැටෙන්න ගියොත් ඒ යෝගාවචරගේ හිත පුදුමාකාර දරතේට පරිලාහයට වෙහෙසට අසහනකාරී තත්වයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා අර ගිහි ගියත් ඇරීමේදී ගන්න ප්‍රයත්නයක් නෙවෙයි ඊට වැඩිය සියුම් ප්‍රයත්නයක් මෙතෙදි ගන්න වෙනවා. ගිහි ගිය අතහැරියාට පස්සේ කාම ගුණයන් අතහැරියාට පස්සේ අනිවාර්යයෙන්ම හිතේ කාම සංඥා මතුවෙනවා. ඒ කාම සංඥාවට උත්තර දෙන්න බුදුරජාණන්සේ 100ක් බැඳිලා ඉන්නවා. උන්වහන්සේ දෙන උත්තරේ තමයි රූප කර්මස්ථාන. ඒ නිසා රූප කර්මස්ථානේ නැවත නැවත හිත යොදා. යොද යොදා ඉන්නකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. මොන්න තරම් කාමච්ඡන්දයක් හිතට පැනලා ආවත් මයි ළඟ දැන් කාමච්ඡන්දයක් හිතට ඇවිල්ලා තියෙන්නේ කියන දැනීම කාමච්ඡන්දයෙන් වහන්න බෑ. මගේ හිතට දැන් තියෙන ව්‍යාපාදේ කියලා නැත්නම් තරහ කියලා නුරුස්නාගතිය කියලා ඉන්න බෑ වේදනාව කියලා දැනගන්නකොට ඒ වේදනාව නැත්නම් නුරුස්නාගතිය කොච්චර ආවත් ඒක කවදා 100ක් නගින්නේ මට දැන් තියෙන්නේ කාමච්ඡන්දය නෙමෙයි ද්වේෂය කියලා දැනගැනීමේ හැකියාව යෝගාවචරය තියෙනවා. ඒක මනුස්ස මනසේ මේ ජම්මලාභයක්. ඊට පස්සේ මට තියෙන්නේ මේ කම්මැලිකම කියලා හිතමු. මට නිදිමතයි. එහෙම නැත්නම් මට එපා වෙනවයි කියලා. ඒ නිදිමතට බෑ නිදිමත අවබෝධ කරන ප්‍රගතිය මකලදා. නිදිමත තියෙනකොට නිදිමත තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒ කාමච්ඡන්දෙන් නෙවෙයි කියලා දැනගන්න. පුළුවන් දුවේ ව්‍යාපාදෙන් නෙවෙයි කියලා දැනගන්න. මේ තියෙන කුසීතකම්. මේ තීන මිද්දේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ තීන මිද්දේ ආපෙලාදී තීන මිද්දේ ආબોධ කරන්නේ නැතුව වීර්ය ආපෙලාවේ තීන මිද්‍ය අවබෝධ කරන්න බෑ. ඒ නිසා තීන මිද්‍ය ආපම තීන මිද්‍ය දැනගන්න ඕනේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි ඒක ප්‍රශ්නයක් විදියට බාරගන්න. තීන මිද්‍ය කියන්නේ උත්තරයක්. කාමේ නැති වෙච්ච තැන තමයි කාම සංඥා වෙන්නේ. කාම සංඥාවේ පහෙන් එකක් තමයි තීන මිද්‍ය කියන්නේ. තීන මිද්‍ය තීන මිද්‍ය වශයෙන් දැන ගැනීමට භාවනා කරලා තියෙන්න ඕනේ ඒක කාමයේ නෙවෙයි, ද්වේෂයේ නෙවෙයි තීන මිද්‍ය කියලා ආબોධ කරන්න මහා ලොකු බෞද්ධ ආගමේ දැනුමක් අවුන කරන්නේ නැහැ. හැබැයි ඒකට සෙල්ලක්කාර ගතියක් අවශ්‍යයි. රැඩිකල් විදියට මේ කල්පනා කරන්න ඕන ගතිය තියෙනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියලා අතීතයට දුවනවා හිත අනාගතයට දුවනවා. ඒ අතීතයට යන හැම වෙලාවෙම ඒ යෝගාචරයට තේරෙනවා. නැත්නම් යෝගාචරයට හැකියාව තියෙනවා. අතීතහනු ධාවනං චිත්තං වික්ඛෝපාන පතිතං සමාධිස පරිපන්තෝ අතීතයේ ගියොත් හිත ඒකාන්තේ වික්ෂෝපයටපත් වෙනවා. සමාධිය කැඩෙනවා. ඒ නිසා මගේ හිතේ තියෙන අතීතය කියලා දැනගැනීමේ හැකියාව අතීතයට හිත යද්දිමත් කරන්න පුළුවන් දෙයක්. කළ යුතු දෙයක්. ඒකට අනාගත සැලසුම්. මේ උද්දච්චය පහළ වෙනකොට මගේ හිතේ තියෙන ඉදිරිය කල්පනා කරලා හෙට වෙන දේ ගැන කල්පනා කරලා හිත වෙන දේ ගැනම හරි යෙදිලා හීන දකිමින් ඉන්නකොට තමයි දැනගන්න පුළුවන් මේ කාමච්ඡන්දේවත් ද්වේෂයවත් නිදිමතවත් නෙවෙයි දැන් තියෙන අනාගත සැලසුමක් කියලා අන්නේ අනාගත සැලසුමේ ඉන්නකොටම මම ඉන්නේ අනාගත සැලසුම කියලා දැනගැනීමේ ශක්තිය මානව මනසේ ඒක ජන්මලාභයක්. ඒ වගේම විචිකිච්ඡා සැකේ ඔය කියන විදිහට ආනාපාන දිහා බලලා ඔච්චර දුරට යන්න පුළුවන්ද? ඇවිදිනකොට වම දකුණ දකින්නේ කොහොමද නිවන් දකින්නේ? විදුනට වම දගෙන දගෙන පොඩ්ඩ නිවන් දගෙන පුළුවන් නම් මේකේ කට්ටියත් නිවන් දැකලා තියෙන්නේ පාද. ඉතින් එමුණා මාත් කොච්චර ඉන්නවද කවුරුත් නිවන් දැකලා නැහැ නේ. ඒගොල්ලොත් තියෙන තියෙන වෙලාවේ වම දකුණ බලනවා. මේවා හරියන්නේ නැහැ. ඔය ටිකක් කිරුවට කමන්නේ. ඔකට ඔච්චර සීරියස් ගන්න ඕනේ නැහැ කියලා අපි අපි කරන වැඩේ පිළිබඳවම අව탁සීරුවක් තියෙනවා. ඒකට අපි කියනවා විචිකිච්ඡාව කියලා. එහෙම නැත්නම් සද්ධාව නැහැ. සද්ධාව නැති බව එතෙන්දිම Tamanටම තේරෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක මේ කෙනෙක්ගේ පුද්ගලික දක්ෂකමක් නෙවෙයි. ඒ ඒකේ ඉන්බිල්ට් සිස්ටම් එකක් තියෙන. ඒ නැත්තම් මොන නීවරණේ ආවත් හිතට මම ඉන්නේ අසවල් නීවරණේ කියලා දැනගැනීමේ ශක්තිය මකන්න නීවරණ වලට බෑ. මේක ගීගියත හැරීමේදී ගත්ත දක්ෂකමට වැඩිය දක්ෂකමක්. ඊටදී බොහොම සියුම් දක්ෂකමක්. අරකට අපි කියනවා නම් කාය විවේක ලබා ගැනීම සඳහා අපේ තිබුණ ප්‍රතිභා ඥානය කියලා මේකට කියනවා චිත්ත විවේක ලබා ගැනීම සඳහා තියෙන අපට ප්‍රතිභා ඥාන. ඒක කාගවත් පුද්ගලික බුද්ධලයක් බෝධලයක් නෙවෙයි. ඇහැටි. මෙන්න මේක ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම භාවනා කර කර ඉන්නකොට නැත්නම් මම ඉඳගෙන ඉන්න ඉරියව බලනකොට නැත්නම් ආසාර ප්‍රසාර බලනකොට මට යම් දෙයකට ආශාවක් ආවා. ඒ නැත්නම් කාම ආශාවක් මතුවුණා. ඉතින් අපේ බුද්ධ ආගම මේ පටල තේරුම් ගන්න එපා. මේක නොකියන එක සදාචාරය කරලා නේ අපිට උගන්ලා දෙන්නේ. ඔයා කියන එක හර නැහැ කියලානේ. අන්න ඕක නෑ අබෞද්ධය ගාව. ඕක නෑ පොඩි ළමයා ගාවත් නෑ. ඕක නෑ දක්ෂ කාරණා තේරුම් ගතයා කියනවා මට භාවනා කරන්න බැරි මට කාමයක් ආවයි කිය. ඒ කියමන නඩුවේ උසාවිය වෙලාවේ උසාවියේදී කියුනේ නැත්තම් ඔක සදාචාරයක් කරගන්න ගියොත් එයා කදාකත් මේ පිටර සිවියක් වගේ තියෙන මේ පුංචි දෙය කඩාගෙන යන්න බෑ. එහෙම නැත්තම් මට ද්වේෂයක් ආවා. ඒකට නිකන් නිදර්ශන කිව්වොත් හරියට hina යනවා. නමුත් ඒ පොඩි පොඩි සෙල්ලමක් නෙමෙයි. ඔය මේ ජැක් කොන්ෆීල් මං හිතන්නේ. දැන් අවුරුදු මම හිතන්නේ 40කට විතර ඉස්සෙල්ලා තායිලන්තයට ඇවිල්ලා පැවිදුණා. පැවිදුණාට පස්සේ පැවිදුනේ මහානිකායි. එතකොට ඒකේ භාවනා ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් සුද්දෙක් ඉස්සෙල්ලාම ඇවිල්ලා පැවිදිුනේ අවුරුදු 40 ඉස්සෙල්ලා. ඒ නිසා නිකායටත් ලොකු දෙයක්, සුද්දටත් ලොකු දෙයක්. කවුරුත් වගේ බොහොම ජාති බලන හිටියත් නමුත් මේ මිනිස්සයා ආවේ භාවනා කරන්නේ අපි කියන්නේ කය කියලා පැවිදුණා වගේ භාවනා ක්‍රමයක් නැහැ. ඊට පස්සේ ආ බලනකොට හැමදාම උත්සව තියෙනවා. මෙයා පැවිදිනකොටත් උත්සව, අටසිල් සමාදන් වෙනකොටත් උත්සව. මේවා සැබල මේක උත්සව මිලක කියලා කෙලවරක් නැහැ. ආම්දුරණ කියලා කිව්වලු මේ මම ආවේ මේකට නෙවෙයි. ඕගොල්ලන්ගේ බුද්ධ ආගම මේක වෙන්න ඇති. මම දන්න බුද්ධ ආගම භාවනා සඳහා තියෙන දවසකවල අපි ළඟ නැහැ. ඊට පස්සේ කෝලි නම් සෝරි ඉතින් අපි දෙගොල්ලම කසාදේ බැඳලා නෝගත් දැන් කසාදේ කටු ගන්න වෙනවා. පොරොන්දම් ගැලපෙන්නේ නැහැ. ඉතින් ආමර කොල්ල හැබැයි කලහ ආරණ්‍ය ක්‍රමයක් තියෙනවා. ඊතන භාවනාවක් තියෙනවා යන්නේ. ඒක පස්සේ ආචාන් චාහම්සෝ ගාට ගෙනිච්චලු. ඉතින් මෙයා දැකපු ගම ආචාන් චාහම්සෝ දැකපු ගම මෙයා හිතුවල දැන් මෙහා රහතන් වහන්සේ. ඉතින් පුදුමාකාර සද්ධාාවක් භාවනා කර කර කර ඉන්නකොට එක දවසක යනකොට ආචාන් චා සුරුට්ටුවක් බොනවා දැක්කා. ඊපස්සේ ඊට වල කොහොමද කර රහතන් වහන්සේ සුරුට්ටුවක් බොන්න බෑනේ. දැන් හිත ගන්නවලු. දැන් ඉතින් භාවනාව දැන් ෂුවර් නෑ මොකද තමයි දැකපු මේ ආදර්ශ චරිතයේ ඒත් හිතාගත්තලු කමන්නේ කරගෙන යන කියලා එක දවසක් යනකොට ලොකු හුටුවක වාඩිලා ඉඳගෙන මිනිස්සුන්ගේ වැඩ ගන්නවලු බයිනවලු මිනිස්සුන් ඊට පස්සේ සලු ඒ නම් කොමඩක්වත් වෙන්න බෑ මම මේ අර පළවෙනි එක වගේ නෙමෙයි මේකත් එනකොට පළවෙනි ආහඳුරන්ටත් වැඩිය ඉතනක් කළා දැන් අචාන්ච ආහඳුර ගා ඉස්සරහට ගිහලා කියනවලු ස්වාමීන් වහන්සේ මම සිවුරු අරින්න යනවා. ආචාන්චා කළ ප්‍රශ්න නැහැ. ඉතින් පොඩි වැඩක් නෙවෙයිනේ ඒක සංස්කෘතික කියලා මෙහෙට අවිලම් සිවුරු අරින එක. ඉතින් මෙයාට හිතනලු කියන්න ඕනේ කියලා කාරණාව. කියන්නේ මොකද්ද? යකවල මම යම් බලාපොරොත්තුවක් යම් ආදර්ශයක් යම් කල්යාණ මිත්‍යක් බලාපොරොත්තුවෙන් ආවනම් එතනින් මේක කඩලා ගියයි. ඉතින් ආචාන්චා මේ ගණ කනකට ගන්න ඇතිලු. දැන් කොහමද කළු උඹමයි කැඩුවේ කියන එක කොහොමද ආචාන්චාට කියලා. මම ඔබ වහන්සේට නෑ බලාපොරොත්තු තිබ්බේ ඔබ වහන්සේ පිළිබඳ බලාපොරොත්තු සුන්නායි. අචංචා ඒත් ගණන් ගන්න නැති. ඊට පස්සේ කිව්වලු මම සිවුරන. ඊට පස්සේ කිව්වලු දැන් මම පිළිබඳ බලාපොරොත්තු තියෙන මම පිළිබඳ බලාපොරොත්තු කරනවා නම් මහත්යක හරි වටිනවනේ. දැන් මහත්තු නේ දැන් හාමුදුරුවන්ට. ඒකට වෙලා තියෙනක හරි වටිනවා. මොකද ඔයා මං ගැන රහතන් වහන්සේ කියලා හිතාගෙන මට වැඳ වැඳ ඉන්නවා මිසක කවදාකවත් රහතන් වහන්සේ නමක් වෙන්න හදන්නේ නෑනේ. දැන් ඔයා හිතන මම රහත් නෑ අචංච රහත් නෑ මම රහත් වෙනවා කියලා පටන් ගන්නට ওই වැඩේ වෙන්නේ නැතුව හරියන්නේ නැහැ මහත්තයෝ. මම හම්දුරනේ කියලා කියනකොටම ජැක්කොන් ෆීල්ඩ් කල්පනා වුණාලු මේ මාසෙට කෙලීම බණිද්දි. එතකොට ඒකෙම ධර්මයේ මත කරලා දෙනවනම් මෙයාට ඇත්තටම රහතන් වහන්සේනාවක් වෙන්නද කියලා. ඊට පස්සේ ලු මහානකම හරියි. ඒක කාටද කියන්න පුළුවන් මට ඔබ වහන්සේ කියන නොමනාපයක් පහළ වෙලා තියෙනවා. මම ඔබ හිතන්නේ මේ සුද්ධ චරිතයක් විදිහට එහෙම කියවෙන්නේ නැහනේ අපි අපේ සදාචාරය මේක වලක් කරනවනේ. අන්න ඔතන තියෙන ගැටේ. අපි සෑහෙන පිම්මක් පැනලා තියෙන බටේ ලෝකෙකින් ඇවිල්ලා ඉස්ලාම් පැවිදිලා. ඉතින් ඒක සුදු වලියෙක් වගේ. දැන් සාමාන්‍ය සුදු ආමරු කෙනෙක් බුදු ආමරුන්ට වැඩිය ටිකක් උඩින් ඉන්නේ. ඒ හැටි ඒක එහෙම තමයි. ඔව් හැම කෙනාම සුදු ආමරු කියපු ගමන් මාත් කෑව සෑහෙන කෑමක් පණිතාරාමේ ඉඳලා මට තේරුණා රහත්තල් ගාන කියන්න බැරි කෑමක් කන්නේ කියලා. ඒ පැනපු පිම්ම තියේදී අර ඊගාවට මේ තමන්ගේ ගුරුරයා කෙරේ තිබි විශ්වාසය මතයි මම මෙච්චර ලස්සන භාවනා කරන කී විශ්වාසය කැඩෙන දෙයක් උණයි කියලා එයාට මේක කියන ගතිය. ඒකට වෙලාවක් කලාවක් තියෙනවා මම කියන්නේ හන්දියක් හන්දියක් ගන්න කියලා කලාපත්තර ගහන්නේ කියලා. මේක බෞද්ධය ගාව නෑනේ. බෞද්ධ මේක වසංගනවනේ. වහින් වරෝ භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් එහෙම කියන්න පුළුවන් නම් ගුරුවරට හොඳ අවස්ථාවක් ලැබෙනවා පෙන්ලා දෙන්න. ඔතන වැඩ කරන ද්වේෂයක් තියෙන්නේ. ඔක දැකපන්. ද්වේෂය දැක්කොත් විතරක් ද්වේෂයෙන් මගහරින්න පුළුවන්කමක් තියෙනවා. ඕක බඩ බොක්ක හංගන් හිටියොත් බඩේ බිජු හංගක ඉන්නවා වගේ. කියවෙන්නේ නැත්තම් කරන්න බෑ. ඒ නිසා ගීගේ අතහැරීමට ගන්න ඥාණය, ගීගේ අතහැරීමට ගන්න ප්‍රයත්නය චිත්ත විවේකයේ සඳහා පාවිච්චි කරන්න බෑ. ඒකට වෙනම ක්‍රමසාවිදි තියෙනවා. ඒක ඊට වැඩිය ඍජු sannivedanayak යන්න ඕනේ. ඒ නිසා අපිට හිතට පහළ වෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ මතුවෙනකොට නීවරණයක් වශයෙන් මතුවීමම කාම ගුණයක් නොවන බවට සාක්ෂියක් නේ. කාම ගුණයක් වුණත් විචක්‍රමණය වෙනවා. සමාජ නීති උල්ලංඝනය වෙනවා. දැන් මෙතන උල්ලංඝනය වෙලා නැහැ. හිතට ඇවිල්ලා තියෙනවා පරිඋත්ථාන වෙලා තියෙනවා. Tamanට තේරෙනවා Taman එක හෙලි කරන්නේ නැතුව වසංගගන හිටියොත්. ඒ ඒ හෙලි කරන්න තියෙන ඍජු භාවය, ඒ තියෙන sannivedana ශක්තිය අවාසියට හිටිනවා සදාචාරවාදියාට. සදාචාරවාදියා ඔක බඩේ බිජු තියාන කරබන් නිකන් ඉන්නවා. ඉතින් ඒතකන් sannivedana වෙන්නේ නැහැ. ගුරුවරට මේ කොට දාගන්න හම්බ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ ගීගේ අතහැරීමේදී අපි අතාරන සතුම් මැරීම කාමීත්‍යචාර හොරකම් කිරීම වගේ දේවල් අතහැරලාට පස්සේ හිතේ මතුවෙන මේ චිත්ත తত্ত্বය අවංකව හෙලිකිරීම සඳහා මොනම හේතුවක් නිසා හෝ අපි පසුබෑමක් වෙනවා නම් අපි පැකිලෙනවා නම් ඒකත් එක විදිහක කුසීතකමක්. ඒකට හේතුව මෙතනදී මේකට කියන්නේ සදාචාරවාදී. අපි බෞද්ධ වශයෙන් අපි සදාචාරවාදී අපි අම්මල තාත්තල වැරද්දක් දැක්කොත් ගුරුවරයෙක් වැරද්දක් දැක්කොත් ආධ්‍යාත්ම ගුරුවරයෙක් වැරද්දක් දැක්කොත් එයාට ඒක හිතwidetildeව ගන්න නැතුව ප්‍රකාශ කිරීම අපි හිතනවා නොකළ යුතුක් කියලා. ඉතින් ඒක කෙනා කවදාවත් Tamange වැරද්දක් දකිද? මගේ අම්මගේ තාත්තා වැරද්දක් දැකලා යාට අවස්ථාවක් ගන්න කියන්න බැරි මිනිස්සයාට තමන්ගේ ආධ්‍යාත්මික ගුරුවරයාගේ දේ දැකලා කෙලින් කියන්න බැරි මිනිස්සයාට ගුරුවරයාගේ වැරද්ද දැකලා කියන්න බැරි කවදාකවත් බෑනේ තමන්ගේ වැරද්දක් දකින්න. ඒ නිසා වැරද්ද දකින්න මේ මට්ටමේ කරන්නත් බෑ. භාවනා වනිස්කාරයේ වැරද්ද දකින්න ඊට ඉහා මට්ටමේ. ඒක නිසා මේ මතුවෙන නීවරණ ධර්ම ඉදිරියේ ගීගී අතහැරීමේදී ගන්න උපක්‍රම වැඩ කරන්නේ ඊට වඩා බොහෝම තියුණු උපකරණ රාශියක් මෙතන අවශ්‍ය වෙනවා අන්න එතෙන්දී මතුවෙන මේ පරිඋත්ථාන කෙලෙස් නැත්නම් මේ කියන චිත්ත විවේකය සඳහා යෝගාවචරයට හරිත වැඩිය ආධ්‍යාත්මික පෞරුෂත්ව ලක්ෂණ සහ රුචි අරුචිකන් රාශියක් කැප කරන්න අන්න ඒකෙදී අපි ඍජු නෑ අපි වෙන වෙන සුළුයි චපලයි වංචනිකයි ෂටයි මායාවී ඉතින් මේ චපල මායාවී ගති තියාගෙන ඉදිරියට යන්න බෑ. යන්න නම් කමඨාන සුද්ධ වෙන්න. කමඨාන සුද්ධ වෙන්න ලෙඩේ කියවෙන්න ඕන. ලෙඩේ වසංගන එක තමයි මේ බෞද්ධ විචයයට තියෙන ප්‍රධාන පාඩුවක් ඒක. ඒකෙදි තවත් පැත්තක් පෙන්ලා දෙන්න පුළුවන්. ඒකත් හරි ඇත්තක් මේ කියන්නේ පැත්තක් වුණාට ගිහිගේ ඉන්න මනුස්සය හිතන්නේ විගීකේ කියලා කියන්නේ කාම ගුණයන්ම දවස ගත කරන මනුස්සයා. කාම ගුණ වැඩි වීමයි කරන්නේ. ඉන්ද්‍රයන් පිනවීමයි කරන්නේ. ඉතින් ඒ මනුස්සයා සංසාරයට බැඳෙන්නේ තණ්හාව නිසා. ඒක අපි අහලා තියෙනවා. ඒ කටියට දුක ඉන්නේ තණ්හාව නිසා බැඳෙන්නේ තණ්හාවේ. නමුත් අහලා නැහැ නැත්නම් අහන්න වෙනවා. ගීගේ අතාරුපේකන තණ්හාවට බැඳෙන්නේ ද්වේෂය නිසා. යෝගාවචරය තණ්හා සංසාරේ බැඳි ද්වේෂය නිසා. කාම ගුණයන්නේ ඉන්න තාකල් තණ්හාව තිබුණාට පැවිද්දෝ පූර්ණ කායන භාවනා කරන කට්ටිය ළඟින් හොස්ත ළඟින් මැස්ස යන්න බෑ තද වෙනවනේ. දැන් ගෙදර ඉනකොට මැස්ස හිටියට ඔක ප්‍රශ්නයක් නෑ. මෙහි ආවට පස්සේ මැස්සෙක් ආව විනාසයි. ඊ අපි බැලුවා චිත්‍රපටියක් වීඩියෝ එකක් ඒ මේ හොන්ට දක්ෂ සෙන් භාවනා කරන එකෙක් භාවනා කරනවා. ඉතින් බොහොම සීරියස් භාවනා කරනකොට මැස්සෙක් ඇවිල්ලා කර කර ඉන්න පස්සේ බලනකොට මැස්සෙක් පස්සේ නැගිටිනවා කඩුව ගන්න ගහනවසර දෙකට යන්න හරියට මැස්ස දෙකට කැපෙනවා. ඒතර වෙන්නේ මේ කෑලි දෙකෙන් මැස්සෝ දෙන්නෙක් හැදෙනවා දැන්. දැන් මැස්ස දෙන්නෙක් කරකිනවා. අරු පැනලා දීපුවාම දෙන්නම දෙකට දෙකට යනවා. දැන් හතර දෙනෙක් වෙනවා. දැන් හතරක් කරකිනවා. අන්තිමට මේ මනස තේරෙන පටන් ගන්නවා මේ වැද්දේ ඔළුව පටේ මේ මැස්ස කරකෙන්නා වගේ කෝටියක් මැස්සු ගහන ගහනකින් මැස්ස දෙක වෙනවා. ඉතින් අන්තිමට මොනවක්වත් කරගන්න බෑ වලාකුලක් වගේ මැස්ස කරගෙන පටන් ගන්නකොට මනුස්සයාට නිකන් අදහසක් මතුවෙනවා. මේ ගහක අත්තක එකම ලක් තිනට මල් ගොඩක් තියෙන එක ලස්සනයිනේ. මල් නම් වැඩි වෙන්න වැඩි වෙන්න ලස්සනයි. මැස්ස වැඩි වෙන්න වැඩි වෙන්න ලස්සන නෑනේ. මටත් මේ වැඩි වෙන මැස්සෝ ගන්න අත්තක පිවිලා තියෙන මල් වගේ බලන්න පුළුවන් නා. කියලා නිකන් උනාට පස්සේ ඒකම තියදි භාවනා කරනකොට එයාට පුදුමාකාර අවදි භාවයක් එන්න පටන් අර ගන්නවා මේ හැම මැස්සෙක්ම කරදර කරන්න කරන්න සතිය දිනු හැම චිත්තක්ෂණයකම එනේන මැස්සා අවදි භාවය වැඩි කරනවා වැඩි කරලි වල අද්දෙක් බලාගෙන තියානකොට එයාට තේරෙනවා මල් පිටි ඇවිල්ලා අතට වැටෙනවා වගේ හැම මැස්සෙක්ම දැනෙන්නේ මල් ගහේ මල් වතු වලින් මල් ප්‍රතිවැටලා බලන්නේ. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. ඒකම ඉදිරියට යන්න හේතුවක් වෙනවා. ගිතරදී බලන්න අපිට කවුරුහට කැස් ප්‍රශ්නයක් තියෙනවද කියලා? කවුරු ගොරෙව්වට ප්‍රශ්නයක් තියෙනවද කියලා? කම්මලින බල්ලට එන ගැහුවට ගානක් නැහැ නේ. දැන් මෙහි ආවට පස්සේ පොඩි සද්දයක් ආපු ගමන් අපි කිපෙන හැටි බලන්න. අපි ඒකට කතන්දර ගොතලා බැනලා අර මනුස්සයා මරණ දඬුවම නියම කරලා ඉවර වෙලානේ නිකන් හරි සභාවට කතා කරන්නේ. ඒතර බලන්න අපි අර රාග චරිතේ හිටපු අපි මෙතෙන් ආවට පස්සේ දැන් තනි ද්වේෂ චරිතයක් නැතින එක බුදුරජාණන්සේ පෙන්වන්නේ තුවාලයක් තියෙන කෙනෙක් කකුලේ තුවාලයක් තියෙන කෙනෙකුට තුවාලේ සනීප කරාන ඉස්සලා තුවාලේ සෝදන්න ඕනනේ වනමුකේ පාදනවයි කියලා කියන්නේ වනමුකේ පාදපුවාම රිදෙන වැඩිනේ වනමුකේ පාදන්න නැතුව බේත් දාන්න බෑනේ ඒ නිසා මේක සුද්ධ කරාට පස්සේ උලන් වැදුනත් සැප කරදරයක් අත තිබ්බත් කරදරයක් යෝගාවචරගේ මනස වනමුකේ පාදපු මනසක් තියෙනවා. ඒකට පුංචි දෙයක් වටනොත් හරීම සංවේදී. ඉතින් මේ යෝගාවචරය මේ සංවේදී මනසට එන හැම එකක්ම බාධකයක් කරගන්නවානේ. මේ සංවේදී භාවය වැඩිවීමක් කියන එක තේරුම් ගන්න බෑනේ යෝගාවචරයට. gedari ඉන්නකොට අපි ඔලොමලයි. අපේ හිත කිසිම සංවේදීකමක් නැහැ. මොට්ට වෙච්ච පිහියක් වගේ. මිනිහාවට පස්සේ පිහිය ගාලා ගත්තා වගේ අපිට හුලඟක් වැදුනත් මැස්සෙක් ආවත් මොන දේත් තේරෙනවා. මෙන්න මේ තේරෙන ගතිය ඉඳුරංගේ ප්‍රණීත භාවයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්නවා කී කී අධ්‍යයනයකට පස්සේ මගේ හිත හරි සංවේදී. ඒ නිසා මම මේ සංවේදී භාවයේ තියෙද්දිම මම ඉඳගෙන ඉන්න බව මට දිගට බලන්න බැරිද? එච්චරයි මට ඕන කරන්න. මට වෙන මොකක්වත් බාහන පායන නේතුණක්. පිම්බි මේකෙන් නැතුව කහන. මේ මැස්ස වහන්නේ, කැස කහින්නේ, කහින්නේ, රස වහින්නේ. ඉඳගෙන ඉන්නකොටනේ ඔක්කොම තියදී ඉඳගෙන ඉන්න බව නැති කරන්න මැස්සන්න බෑනේ. Taman ඉඳගෙන ඉන්න බව දැන ගැනීම වළක්වන්න වැස්ස සද්දයකට බෑනේ. කැස සද්දයකට බෑනේ. අපේ නුරුස්නා ගතිය නිසානේ අපිට සිද්ධ වෙලා තියන්නේ භාවනා කරන වෙලාවදී කැහිීම රාජකීය දඬුවම් දෙන්න. මැස්ස සියල්ලම මර දඬුවම නියදෙනවා. වැස්ස නතර කරන්න ඕනේ. ඉතින් එහෙමනේ අපි බලාපොරොත්තු අපි අර ගීගේ අතාරපු නිසා අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙනවානේ. ඒ නිසා අපිට තියෙන නුරුස්නා ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා කාට හරි දැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් මේක සටහන් කරගන්න පුළුවන් සතිය තියෙන බාට පළවෙනි ලකුණ තමයි නුරුස්නා ගතිය. අපිට සතිය එනකොට වෙනදා රුස්සන්න පුළුවන් දේවල් නුරුස්නා ගතිය එනවා. වෙනදා රුස්සන්න බැරි වුණොත් අපි ගහනවා, බනිනවා, කලබල කරනවා. දැන් නැහැ. දැන් අපේ නුරුස්නා ගතිය එනකොට නුරුස්නා ගතිය ආවේ අවදි භාවයක් නිසා. අඳුනේ සතිය වැඩියෙන් අඳුරලා දුන්න මේ සතිය නිසා. ඒක නිසා මම මේ නුරුස්නා ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාවේ ප්‍රතිඵලයක් මේ. මේ වනමුකේ පෑදිලා තියෙන නිසා මොන දියාවත් සිදෙනවා කියලා මේ නුරුස්නා ගතිය දැක ගන්න උත්සාහ කරොත් අපි ඒකට ප්‍රතික්‍රියා කරන වෙනුවට ඒක නැතිකරන්න ඒක මගහරින්න යන වෙනකොට නුරුස්නා ගතිය දැක ගැනීම අවදියක් සංවේදීකමක් ඉන්ද්‍රයන්ගේ දියුණුවක් කියන එක කිව්වට ඒක පිළිගන්න කවුරක්වත් කැමති නැහැ. අපි එන්නේ වෙන්නේ වෙන්ද රෙඩි පුංචි පුංචි දේවල් පවා දානවා. එතකොට අපිට තේනවා භාවනා කරන ඉන්නකොට නිකන් කය පැද්දෙනවා වගේ. පැද්දෙනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. නමුත් ඒක මේ භූමිකම්පාවකට වැඩිය ලොකුවට තේරෙනවා. බයකුත් ඇති කරනවා. එක පැත්තක් බර වැඩි. ඒක නාසිකේ මන් නාසය විතර හුස්ම ගන්න. ඒතර ඉන්නවා දකුණු නාස් දකුණු පෙනහල්ලට නියුමෝනියා හිතලා දන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා ඉතින් අර අර වැටහෙන එක කාරණයම එයා නూరుටම නෙගන්නේ. එහෙම නැත්නම් ආනාපානේ කරන්න ගියාම පිම්බිම හැකිලිම වැටෙනවා. පිම්බිම හැකිලිම කරන්න ගියාම ආනාපානේ වැටෙනවා. මොන මගුලක් හරි ගවන්න වැටහෙන දෙයනේ ඕන කරන්නේ කයේ හිත තියන දැබ්බෑ. මං ගියා ආනාපානෙ ගන්න ඔන්න මට ආවේ පිම්බි මෑකිලි. මෙන්න පිම්බි මෑකිලි බලනකොට ඔන්න වදී ආනාපානෙ පේනවා. දැන් මේ දෙකෙන්ම වෙන්නේ එළව සිට සිහියෙන් මේක වෙලා තියෙන කියන එක තේරුම් ගන්න යෝගාචර මේ දෙකම අතිරේක ලාභ දෙකක් කියලා තේරුම් ගන්න බෑ. අර නුරුස්නා ගතිය හරියටම ඉල්ලන දේ ඕන කරන ගතිය. මේකට දෙන දල වචන තමයි නුරුස්නා ගතිය. ඒ නිසා භාවනා කරන තමන්ට මතුවෙන මේ නුරුස්නා ගතිය භාවනාවේ සතියේ ඵලයක්. සතියේ දරුවේ සතියේ ආනිසංශයක් කියන එක තේරුම් ගත්තා නම් ඒක සරුවචනාංශයෙන් පෙන්නන්නේ හරිම සුන්දර ක්‍රමයකට. සරුවචනාංශය සඳහන් කරනවා ගිහිගේ අතාරපු කෙනා. අරණ්‍යයකට ගියාට පස්සේ අර ගිහිගෙත තරම් සැප නැහැනේ. අරණ්‍යයකදී කාටවත් වෙන එක බත් ඇලියෙන් කන්න වෙනවා. ඔක්කොම බිමින්ද ගන්න වෙනවා. දින ඇඳක බුදියන්න වෙනවනේ. ඉතින් මේක අර gedara තරම් නැති නිසා හිතට ටිකක් හිරියර දායක ගතියක් තියෙනවා. ඒකට කියනවා මේ අරණ්‍ය ජීවිතයේ දරත පරිලාහ වගේක් තියෙනවා. gedara උදේ ඉන්නකොට ඕනගේ එයා කන්ඩිෂන් දානවා. නෝනාට 25ට ඕන නෝනා 25 දානවා. වාත්ත 28 දාගන්න ඕන දෙයක් කරගන්න පුළුවන්. දැන් එයා එක කන්ඩිෂන් එක දාපුවාම මේ කම්පැනි දෙන කමේට ඉන්න ඕන පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. ඉතින් මේක දරතයක් නේ. අපි මේ පොදු පහසුකම් වලට පුරුදු වෙන්න එපායි. ඉතින් මේ දරතය උදැන්නත් කියන ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් මේ දේ මං විඳින්නේ නිවන් ලබන්නනේ. මම මෙතෙන්ට ආවේ ඒකනේ ගිහි ගිය අතහැරලයි කියලා. ඒ නිසා මේ ලැබිච්ච දරතය ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම්, තරුණ ප්‍රීතියක් කරගන්න පුළුවන් නම්, ප්‍රීතියක් කරගන්න පුළුවන් සති සම්පජඤ්ඤය තියෙන දෙයක් පාට කරගන්න පුළුවන් නම්, පස්සද්ධියක් කරගන්න පුළුවන් නම්, සුඛයක් කරගන්න පුළුවන් නම්, ඒ මනුස්සයාට විතරයි නිවන් මාර්ගය තියෙන්නේ. ඊට පස්සේ කියනවා මම දැන් මේ ආරන්නේ ඔක්කොම මට කරන්න බෑ මම කොහොම හරි කරලා සාර්ථක වෙලා කයට හිත ගත්තයි කියලා හිතන්න. අපේ හිත ඉතාම සංවේදී විදියට කිස් ගහක් හෙල්ලුණත් ඇහැ කැහුවත් කනට කබ ගැලුවත් කඳුළු ආවත් හැම එකක්ම වෙනදට වැඩිය ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. නිකන් දිගටම උත්තටම ටියුන් කරවෝ වයලින් එකක් වගේ. නැත්තම් හුත්තට ඇදිච්ච රබම්බරයක් වගේ තට්ටු දාපු ගම බ්ම් ගාලා බේස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බේස් වීම හරි දරතයක්. අපි පුරුදු නැති එකක්. මොකද මේ භාවනා ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න මේක ප්‍රමෝද වෙන්න පුළුවන්ද කියලා බුදුදහමසේ අහනවා. මේකට ප්‍රීතිය පහල කර ගන්න පුළුවන්ද කියලා. මේ සති සම්පජාන්නේ ලකුණක් කියලා තේරුම් ගන්න පුළුවන්. මේක පස්සද්ධිය පහල කර ගන්න පුළුවන්. මේක සුඛයක් කර ගන්න පුළුවන්. පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ කතාවක් කියලා තියෙන එක මම හරිම නිතර මතක් කරන දෙයක්. මේ ගමනේ යනකොට පැමිණිච්ච මේ දරතය, මේ පරිලාහය ප්‍රතිපදාවේ ඉන්න බවට ලකුණක් කරගන්න පුළුවන් නම්. කෙලස් කැපෙන බවට කාම අරමුණු නෙවෙයි මේ කාම ගුණ නෙවෙයි මේ කාම සංඥාව. කාම ගුණයන්ට වැඩිය කාම සංඥා කියන්නේ කෙලස් අරු තත්ත්වයක්. මේක ආවේ සතිය නිසා. ඒ නිසා මේ ඇතිවෙච්ච ඉද්දෙන ගතිය, කුප්පන ගතිය දරතය පරිලාහය අසහනය නුරුස්නා ගතිය මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පාඩම් පන්ති කරගන්න පුළුවන් නම් අපි කොහොම කමඨාන් වාර්තාව ලියයි අපි එන කමඨාන් වාර්තාව මොනතරම් කාව්‍යමය දෙයක් වෙයිද අපි දැන් ලියන්නේ විරුද්ධ පක්ෂේ නායකයාට විරුද්ධව ආණ්ඩු පක්ෂයෙන් කතා කරන එකක් වගේනේ අපේ කමඨාන් හැමදාම තියෙන්නේ චෝදනා පත්‍රයක් නෙදී කවදද අපිට පුළුවන් වෙන්නේ මේ අපි බලන බැල්ම අපි අපේ ජීවිතය දිහා අපෙන් අත්‍යන්තයෙන් කයෙන් එන සංඥාවල් දිහා පරමාර්ථ ධර්ම පැත්තෙන් බලන්න ගියා නම් අපිට තේරෙයි කෙවල් දොරයිනෝඩ මේක කරන්න බෑ. කෙරුවත් yaadෙන්නේ නැහැ. දැන් මෙතෙන් ආවට පස්සේ අපේ රචනා ශිල්පය අපේ ඉදිරිපත් කරන ස්වරූපේ චෝදනා පත්‍රයක් කරගන්න ගියොත් අපි විහිං මේක කටුකොලක් වඩපත් කරනවා. කවදද අපේ චින්තනේ හැරෙන්නේ කාය විවේකයේ දැන් කෙරුවයි කියලා සතුටට වෙන්නේ නැතුව දැන් චිත්ත විවේකයේ සඳහා කටයුතු කරනකොට අපි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම ප්‍රශ්නේ බලන හැටි සහ ප්‍රශ්නේ වාර්තා කිරීම සම්පූර්ණ විප්ලවයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පොට්ටපාද සූත්‍රයේදී සරුවචනාංශේ ඔන්න කායට හිත ගත්තා. කායයට ගත්තාම කවදාකවත් නැත්නම් හැම මේ හැම තැනකින්ම සංඥා එන්න පටන් ගන්නවා. වැනෙන්න පටන් ගන්නවා. කූඹි දුවනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. වැස්සට අහු වුණා වගේ තේරෙන්න පටන් ගන්නවා. කූඩල්ල යනවා වගේ තේරෙනවා. හැම තැනකින්ම ස්නායු ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම කියන්න බෑ. ඇත්තටම සතෙක් ඉන්නවද නැද්ද කියලා. ආහනේ தත්තට එනකොට මේක මේ ප්‍රණීත භාවය වැඩිවීමක් කියලා ඒ ලැබෙන දරතය. ඝන වේදන් නැති තරම් මේක සංවේදී විදිහට එන එක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නෝ. ඇත්තටම කියනවා නම් මේ ගතිය ජම්මෙන් ගෙනාවු ඥානගත ශක්තියක්ද නැත්නම් මේ ජීවිතය අපි හැදෑරීම හරහා ඉගෙනගත්ත දෙයක්ද කියන එක තෝරන්න බෑ කියලා නියුරෝ සයන්ටිස්ලා කියනවා. යමක් මතුවෙච්චාම ඒහි සුබ පැත්ත දකින ගතිය සහ ඒකේ නපුර දකින ගතිය කියන එක මනුස්සයා ජාතකෙම්ම ගෙනාව එකක්ද? එහෙම නැත්නම් ඒක උගන්නලා පරිපාලනය හරහා කියලා දෙන්න පුළුවන්ද කියන එකට එක්ස්පෙරිමන්ට් එකක් ඩිසයින් කරන්න බෑයි කියන. කොච්චර කිව්වත් සමහරුන්ට තියෙන එකේ නරක පැත්තමයි දකින්නේ. බුදුරජාණන්සේ නෙමෙයි සාරිපුත්‍ර ස්වාමීන් නෙමෙයි ධම්මජීව හඳුරන්නේ කවුරු කිව්වත් භාවනා කරන්න ගියාම මැස්සෝ ඉන්න බෑ. භාවනා කරාම කැස්ස කහින්න බෑ. භාවනා කරාම වැස්ස වහින්න බෑ. ඉතින් කියනවා මේ සවුන්ඩ් ප්‍රූෆ් හෝල් එකක් දැම්මනම් ටක් ගාලා නිවන් යන්න පුළුවන්. ඒ හරියට ඉන්ටර්කූලර් එක නැග්ගා වගේ බුක්කා ගිහිල්ලා නිවෙනින් බහින්න බලන මොකද මේ කට්ටියට ඕනේ දුක නැති දුක්ඛ සත්‍යයක් අවබෝධ කරගන්න හදා. මේ පළවෙනිව පෙන්ලා තියෙන ආර්ය දුක්ඛ සත්‍ය ලබන්න හදාන්නේ දුක නැතුව. මේ පෙන්වන්නේ මේ දුකේ තියෙන ස්වභාවයේ එක එක මේ මට්ටම් එක එක මේ tira ඇරෑර පෙන්වන්නේ කියන එක තේරුම් ගන්න නම් මේ ධර්තයක් පරිලාහයක් කතාහණයක් ආතතියක් වෙච්ච දේ ඇත්තටම කියනොනක් දරන්න පුළුවන්. ලැහැස්තිලා ගියොත් ඇත්තටම දරන්න පුළුවන්. නමුත් මවන්නේ කොට ඒක ගැළපෙනවද? මෙච්චර කව කරපු මට. එන්නේ ඒ වගේ මාන්නයක් එනවා. ඉසපි තෙල් ගාලා ඉසපිලා කොණ්ඩ බැඳපු බම් මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා මේ එහෙම වෙන්න පුළුවන්ද කියලා ඇතුලෙන් එනවා කෙලස් පරිලාහය. අන්න ඒක තේරුම් කළ දෙන්න බුදුහාම තේරුම් කළ දෙනා මිසක් හදලා දෙන්න බෑනේ. ඒ නිසා ගීගියත් ඇරීමේදී ඇති දක්ෂකම් කරලා තටපොරවන්න පුතිය ගත්තට මේක හරියන්නේ නැහැ. ඊගාවට එනවා ඊට වැඩිය අභියෝගශීලී දෙයක්. හැබැයි එතෙන්ට ඕන කරලා තින්නේ තත්පිටි කන වීරියක් නෙවෙයි. ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරියක්. ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරිය දිහා කරන්න හදන්නේ අපි මේ භාවනා කරගෙන යනකොට මේ පුංචි පුංචි දේවල් වලින් මේ මේ කිඹුල කනවා නෙවෙයි ඒ වෙලාව සිද්ධ වෙන්නේ කොහිල කටුව ඇන එක. අපිට මේ කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව ඇන එක නිවසන්න බැරි. භාවනා යෝගාවචරෝ කරන මේ දුක් ගැනවිලි ටික තියා බලනකොට මේ හැම කෙනෙක්ම ඔයිට වෙටි දුක් විඳපු කට්ටිය. මේ ආර්ථික දේවල් සඳහා දේශපාලන දේවල් සඳහා මේ භාවනා කරන්න කියලා හම්බෙන පුංචි දෙයකට ඉවසන්න නැති ගතිය තේරුම් ගන්න ඕනේ ඒක සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ සීල ශික්ෂාව සම්පූර්ණ වෙච්ච කෙනා විසින් කළ යුතු සමාධි ශික්ෂාව චිත්ත භාවනාව චිත්ත භාවනාදී මේ එන දේවල් එන තාලයට නැතුව ප්‍රතිපදාවට තියෙන විදියට බුදුහමර පෙළලා තියෙන විදියට පැමිණි දුක් පැණි රහයි කියන පැත්තෙන් බලන්න පටන් අරගත්තා. ඒ මාසෙක මොන තරම් අගයන් ආඩම්බරයන් වල වෙනසක් වෙයිද? මොන තරම් රුචි අරුචිකම් වල වෙනසක් වෙයිද? මොන තරම් කවුරු වද දෙන්න ආවත් එයා වදය තමයිගේ වාසිත හරව ගන්න. මේ ශිල්පයේ ඥාන පිරිමකමක් තියෙනවා කියලා බලන්න. තමන් වෙත එන කරදරය හරි පැත්තට හරවා ගැනීමේ ඥාන පිරිමේ ගතියක් උගත් නුගත් ගතියක්, දුප්පත් පොහසත් ගතියක්, බෞද්ධ බෞද්ධ ගතියක් තියෙනවා කියලා බලන්න. දල වශයෙන් පේනවා බෞද්ධයට වාසයට හිටලා තියෙන කියලා. sorry. එච්චරයි මට කියන්න පුළුවන්. මොකද බෞද්ධයා Taman ගැන ඇසියුම් කරනවා හරි සැර වැඩි. ඒ නිසා යකින භාවනා කරන්න අපි ගියාම එම් බෑ මහින්න බෑ, කහින්න බෑ, මැසෝ ඉන්න බෑ වෙනම ලෝකයක් ඉල්ලනවා. නමුත් කවදා හෝ මේක තේරුම් අරගත්තොත් පේනවා. මේ මේ සීල ශික්ෂාවෙන් පස්සේ එන මේ සමාධි ශික්ෂාව නැත්තම් මේ චිත්ත භාවනාවේදී අපි උප්පත්තියෙම අපිට සමාන කුසලතාවයක් තියෙනවා. අපි ඒ උපක්‍රම පාවිච්චි කරන්නේ නැත්තේ මාන්නේ නිසානේ. මම කියන හැඟීම නිසානේ. තෘෂ්ණාව නිසානේ. කගී කියතනකට වැඩිය බොහොම සියුම් විදිහට පිටින්දි බලපාන. කාට හරි පුළුවන් වුණොත් මේ වෙලාවේදී බලන්න ලෑස්තිලා යන්න. තෝරණ කෙවල් හදන්න එපා යක්කුන්ට බය නැහැ. එන්න එපා භාවනාවට. මේ කයින් එන sannivedana වලට බය නැහැ. ඒකෙදි කයින් එන සංවිදින වලට බයක් තියේදී කරන භාවනාවට තමයි සමත භාවනාව කියන්නේ. එහා අපි අපි හිත මොකක් හරි අරමුණකට දාගෙන ඔක්කොම කැපිලා මේ ගල් ගුහාවට ගිය කෙනෙක් වගේ ඉන්න පුළුවන් ගතියක් තියෙන එක නැති එකක් නෙමෙයි. ඔය විපස්සනා භාවනාවට ගියාට පස්සේ අර කාම ಗುಣ වෙනුවට කාම සංඥාවෙන් එන දැවිලි තැවිලි ටික රූප කර්මස්ථානයක ඉඳගලා රූප කර්මස්ථානයක වේදිකාවක් කරන එක ඉඳලා බලනවා කාමේ නැති වුණාට කාම සංඥාව අපිට එක චිත්තක්ෂණයක්වත් අත නැර වද දෙන්නේ නැහැ. වද දුන්නට ඒ වද නොදැරිය හැකි තරම් දරුණු නෑ. අන්න ඒක දකින්නකොට තමන්ගේ හිතේ ප්‍රතිශක්තියක් වැඩෙනවා. තමන්ගේ හිතේ සූර වීර දීර්ඝකමක් වැඩෙනවා. මේකට මූණ දෙන්න ගියොත් දවසින් දවස මූණ දෙන්න මූණ දෙන්න අපි තුල ක්‍රමසාවිදි රාශියක් එනවා. ඒ එන කවුරු මොකා මොන තාලෙන් ආවත් අපි ඒක අපේ වාසියට හරව ගන්න දැනගන්න. මම මේ යන්නේ සීල ශික්ෂාවෙන් නොලැබිච්ච විදියේ දුක පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිද්ධ වෙනවා සමාධි ශික්ෂාවේදී. පැමිණි දුක් පැණි රහයි කියන එක. මෙහෙම කරලා අපි හිතමු කවදා හරි යෝගාවචරයට පුළුවන් වුණයි කියලා. මැස්සොත් වහනවා තමයි. මට වෙන්න තරම් භාවනා කරගන්න බෑ. නමුත් මට සාමාන්‍යයෙන් මැස්ස වැලසට වැහුවත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මම ඒ දක්ෂකම බලනවා. කැස කැසට ඉඳගෙන ඉන්න දැන් දැනගන්න පුළුවන්. නැත්නම් අපි කියනවා ඇවිදින වෙලාවේදී සක්මන් කරනලාදී මම බාධා තමයි. ඒ වුණාට මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන එක දැනගන්න පුළුවන්. යෝගී සරල දෙයක් අපි ඉස්සරහින් තියාගත්තොත් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ ශබ්ද මේ හිතවිලි මේ වේදනා කියන දේවල් තාප්ප වගේ එහා පැත්තේ විනිවිදින්න බැරි ඝන බහල ඉස්තර නෙවෙයි ඒවා ඇහිදල් සහිත දැල් වගේ දේවල් ඉව විනිවිද බලන්න පුළුවන්කම තියෙනවා කෙලස් ඝන බහල නැහැ කෙලස් අතර අරමුණ බලන්න ඉඩක් තියෙනවා ඇහිදල් තියෙනවා අන්නේ ඇහිදල අස්සෙන් අරමුණ බලන වෙලාවක් එනවා. ඇහිදල් දලක් නැතුව කෙලින්ම අරමුණ බලන වෙලාවක් එනවා. ඉතින් සමත භාවනාවේදී අපි ඉල්ලන්නේ මේ ඇහිදල් මොකක් කරදද කෙලින්ම අරමුණට යන්න පුළුවන් වෙලාව සමත කියන. විපස්සනාවේදී කියනවා ඒ තරම් නැති වුණාට මේන ශබ්ද අතර වාරේ, හිතවිලි අතර වාරේ, වේදනා අතර වාරේ ඉඳගෙන ඉන්න බව බලන්න පුළුවන්. බලන බලන හැම චිත්තක්ෂණයකම අර සද්දවල තියෙන කෙලස් ප්‍රවාහය ඒ චිත්තක්ෂණේ කැඩලා යනවා. වේදනාවලින් එන කෙලස් ප්‍රවාහය ඒ චිත්තක්ෂණේ කඩලා යනවා. හිතවිලි වලින් එන කෙලස් ප්‍රවාහය ඒ චිත්තක්ෂණේ කඩලා. ඒ යෝගාවචරය කරන්නේ කෙලස් කපන එක නෙවෙයි කෙලස් පොඩි පොඩි කෑලි වලට කඩලා දාගන්න. ගැම්ම ගන්න දෙන්නේ නැහැ. ඒක එන තොරණේට ඒක එන Java කැවීම නතර කරලා තැන් තැන් වල කඩ කඩ කඩ කඩ යන්න ගියාම යෝගාවචරයට තේරෙනවා එහෙම කරනකොට Tamanට ඇති වෙන ආත්ම විශ්වාසය ඒ වගේම නැවත නැවත අරමුණට යනකොට අරමුණ කවදාවත් තම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ආසර් ප්‍රසාසේ කවදාකවත් තම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව තම කවදා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඇවිදින ඉරියව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ ඉරියව්ව. අපි කොහේ රස්ති අදු ගහලා ආවත් මේ ගෙදර දොර ඇරලා. මූල කර්මස්ථානේ දොර ඇරලා. ඉතින් මේක විස්තර කරන ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සතිය කියන එක හරියට තේරුම් අරගත්තා නම් ඒ යෝගාවචරය දැනගනි අනෙක් ඕනම සෝබන හෝ අසෝබන හෝ ආගමික හෝ නොවන චෛසික වගේ දෙවෙයි සත්‍ය පිළිබඳ විශ්වාසයේ තිබොත් සතිය කද්දාවත් විශ්වාසය කඩන්නේ කඩන්නේ මට ඕන කරුණ කරදරයක් තිබුණා මට ආනපානට එන්න පුළුවන් ගතිය කඩන්න කවුරක්වත් නැහැ. අවිදිනිය ඉන්න බව දැනගන්න පුළුවන් ශක්තිය කඩන්න කෙලෙස් වලට බෑ. මෙතනදී ਸਰවචන් සඳහන් කරන සියලුම කෙලෙස් ධර්ම වලට වැඩිය සතිය බලවත් කියලා. හැබැයි ඒක ශිල්පීය ක්‍රමයට යොදවලා බලන්න ඕනේ ඒකේ ශක්තිය තේරෙන්නේ. කඩුවක් අතර ගත්තට ඔක්කොටම කඩු ශිල්ප කරන්න බෑ. ඒක සුකනමයේ විදිහට හරවන්න දැනගන්න ඕනේ. කඩුව වේලාවකට පලිහක් විදිහට වැඩ කරනවා. උලක් විදිහට වැඩ කරනවා. වැඩේ කැත්තක් විදිහට වැඩ කරනවා. ඒකේ ඒ විදිහට හසුරවන්න දන්න කෙනාට වැඩ දෙක තුනක් ගන්න පුළුවන්. ඒ වගේ මේ සත්‍ය විවිධාංගීකරණය කරේ නැත්නම් මේ බාධාවල් එනකොට ඒ තන කුසීත වෙලා දැන් බෑ මට කරන්න බෑ කහිනවා මට කරන්න බෑ වහිනවා කියන්නේ නැතුව මම මේක විනිවිදින්න ඕන කියලා බැලුවොත් කෙලස් කියලා කියන්නේ බොහොම දුර්වල දෙයක්. කොටින්ම කියනවා නම් කෙලස් වල කෙලි මූණ දිහා බැලුවත් කෙලස් පැකිලෙනවා. කෙලින්ම බලන එක විතරයි කරන්න දෙන්නේ. අන්නේ බැලීම බලන්ඩ ගීගෙන් ඉක්මෙච්ච පමණින් හම්බ වෙන්නේ එක වැඩක් කළා සාර්ථක වෙච්ච පමණින් මේ ගුණය අපිට ලැබෙන්නේ නැහැ. ඒ ගුණය තියෙනම උරගා බලන්න. ඒ ඒකට යොද යොදා බලනවා. අන්නේ යොදලා බැලීම කරන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා අපි සාමාන්‍ය ජීවිතේ ගත කරන්නේ අපි දන්න පුංචි උපක්‍රම ටිකක් විතරයි ස්නායු වලින් බොහෝ පොඩි ප්‍රදේශයයි අපේ ශිල්ප කොටස විතරයි. අපේ තියෙන පූර්ණ හැකියාව ක්‍රියාවත් වෙන්නේ අභියෝගයක් ආවොත් පමණයි. අභියෝග නැත්තම් අපි මැට්ටෝ. අපි නිකම්ම නිකම් රෝබෝට්ස් විතරයි. අපි දන්න පාරේ යනවා මිසක් වටපිට බලන්න යන්නේ නැහැ. අර ආශ්‍යා කරත් බැඳගත්තට පස්සේ ඌට දෙපැත්තේ බ්ලින්කර්ස් දෙකක් හයි කරන්න ඕනේ නැත්නම් ආශ්‍යා කීකරු කරන්න බැරි නිසා අපිටත් දාලා තියෙන අපේ ශිල්පෙට විතරක් අපි කොටු වෙලා අපි බැලියෝ බවටපත් වෙලා තියෙනවා. අපි දාසියෝ බවටපත් වෙලා තියෙනවා. අපි දන්න ටිකේ. නමුත් පූර්ණ හැකියාව දිහා බලන්න අභියෝගයක් ආපේ වෙලාවේදී ඒතිත්තිද්දි සත්‍ය ගන්න පුළුවන්. ඒතිත්තිත් මට ඉරියව බලන්න පුළුවන්. ඒක සමා සීල ශික්ෂා නෙමෙයික සමාධි ශික්ෂා කියලා කියන් බල යන්න ගියොත් මේ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ සතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ බාධාවත් තියේදී පමණයි කියලා. කරදරයක් නැතුව අරමුණ දිහා බලා ඉන්නකොට ඉච්චර ලොකු සතියක් නැහැ. අපි නිකන් කාර් එකක් පිටනියකට දාලා chimpanzeeකට කිව්ව කරකෝපන් කියලා මොකක්වත් දෙන්නේ නැව කරකෝ කරකෝ ඉඳී. ඒ chimpanzeeට පාරගෙන යන්න බෑ. පාරගෙන යන්න ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න. ඒ තැඟුලින් හරවගෙන ගෙනියන්නේ. ඉතින් අපි මේ chimpanzeeෙක් වෙන්න නෑ අපි හදන්නේ. කරදර මුකුත් නැතුව පිට වෙන කාර් එකක් දාලා එලවන්න ඉල්ලනවා. අපිට එම හම්බෙන්නේ අපිට වාහනේ කාර් කරා යනකොට එහෙන් කාර් වෙනවා මිනිස්සු වෙනවා පොලක් තියෙනවා බල්ලෝ වෙනවා කබරයෝ පයින්නවා. ඒ ඔක්කොදිම හප්පන්න නැතුව යන්න එපා. හැප්පුවොත් හැප්පුවොත් අනතුරු වළක්වා නොගැනීම නිසා රුපියල් 15000 කොහොමදත් දඩ ගන්නවා. අරුගේ වැරදුනක් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඇලර්ට් එකේ ඉන්න ඕනේ. ඒ නිසා මේ chimpanzee පිට්නික් කාර්ය කෙලවන එකට කිතාගේ සමත භාවනාව කියලා. විපස්සනා කියලා කියන්නේ ට්‍රක් එකේ ගෙනියන්න ඕනේ. බාධක තේදී හප්ප ගන්න නැතුව යන ගමනක් තියෙන්නේ. ඉතින් මේක හරි සෙල්ලක්කාරයි. ආන්නේ සෙල්ලක්කාර ගතිය මූලික උපක්‍රමයේදී අපිට ලැබෙන්නේ නැහැ. දෙවෙනි උපක්‍රමයේදී මූලික ක්‍රමසාවිදි නෙමෙයි පාවිච්චි වෙන්නේ. වෙනම ක්‍රමසාවිදි වගේ. මූලික එකෙන් අපිට හම්බෙන්නේ දෙවෙනි එකට බැදීමේ සුසුකන් ටිකක් විතරයි. ඒකල ගිහිල්ලා අපි හිතන්නේ උපදි විවේක වලට යනවායි කියලා. මං හිතන්නේ මම කාය විවේකයෙන් පස්සේ චිත්ත විවේකේ 100ක් විතර කරයි කියලා. නමුත් මේකෙදී කොහොම හරි මොන දේ ආවත් මම අරමුණ බේර ගන්න දානවා. ඉරියව්වට හිත පැවැත්වීම මං කොහොම හරි ජාම් බේර ගන්න දැනගන්නවයි කියලා හිතන්නේ. එතකොට යාර තමන්ට ඉරියව්වට ප්‍රධාන ප්‍රේමයක් එන්න පටන් ගන්නවා. මගේ කයට විශාල ප්‍රේමයක් එන්න පටන් ගන්නවා. මේ manussත්ව ප්‍රතිලාභය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ගියාත්ම කොච්චර පිං කරන්නේ නැද්ද අපිට මේ අංග පුලාවක් සහිත මේ ශරීරයක් හම්බ වෙන්නේ. ඉස්පිතාලට ගිහලා බැලුවොත් අන්තභාග වාට්ටුවට ගිහලා බැලුවොත් පිළිකා වාට්ටුවට ගිහලා බැලුවොත් පේනවනේ කීයෙන් කී දෙනාටද ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට පුදුමාකාර ප්‍රේමයක් එන්න පටන් ගන්නවා. එතකොට කොතන තිබ්බත් යත යත යතාවා කායෝ පනිහිත ඕති තත තතනම් පජාන. මොන මොන කාකාටද කය පිහිටන්නේ ඉඳගෙනද හිටගෙනද නිදාගෙනද ඒ ඒ ආකාරයෙන් හිත පවත්වන්න පුළුවන් වුණාට පස්සේ ඒ යෝගාවචරයට හිතනද මේ සාමාන්‍ය කාම භෝගී මිනිස්සු නෙවෙයි. කාම සංඥාවත් අයින් වෙලා මට දැන් අරමුණක හිත පාත් ගන්න පුළුවන්. කයි. කය මට ආඩේකට ගන්න පුළුවන්. වාංගුවට ගන්න පුළුවන් කියලා ඒ තමන් උපයා ගන්නාලද ඒ අමාරු උපයා ගන්නාලද ඒ ශිල්පයට ඒ මේක මම හදාගත්ත එකක් මේ මගේ දක්ෂකමක් නැත්තම් මගේ කුසලතාවයක් කියලා ඒ ගුණය මමය මාගේය මගේ ආත්මය කියලා වැටෙන්න උගක් ඉඩ තියෙනවා. මේ ඇති කරගත්ත ශක්තිය මම කරගත් එකක් මගේ එකක් මගේ ආත්මෙ වෙන්න ඉඩ තියෙනවා. මේ ඇති කරගත්ත ශක්තිය ධර්මතාවයක් හැර ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන මොන විදි වීරයක් වුණාද කියලා හිතාගන්න. මෙච්චර ආයාසයෙන් උපයා ගන්නලද මේ දක්ෂතාවය මේ ශිල්පේ එහෙම නැත්නම් මේ කුසලතාවය ධර්ම නියාමයක්. ඒක මම මේ කරගන්න ගියොත් නේ අපි මේ භාවනා ක්‍රමාතර රණ්ඩුවක් ඇති කරගෙන තියෙන්නේ. අර භාවනා ක්‍රමේ මේ භාවනා ක්‍රමේ කෝකෙන් හරි අපිට පුළුවන් වුණා නම් මේ හප්ප ගන්න නැතුව වාහනේ ගිනින දක්ෂකමක් ඇති කරගත්තට පස්සේ ඒ ඇති කරගත්තු ගුණේ පවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියාගන්න ඒකට උපදි විවේකයේ කියලා කියන ඊටදී උගක් සූක්ෂම ආධ්‍යාත්මික ක්‍රමසාවිදි පද්ධතියක් ඊගාවට තියෙනවා. ඉතින් ඒක ඒකට තමයි අර සිත් මේක මේ කාම වාය විවේක චිත්ත විවේක හරහා ඉදිරියට යන්නේ. ඉතින් මේ දෙකම ලබා ගත්තට පස්සේ උනත් නතර වුණොත් තුන්වෙනි එකට යන්නේ නැතුව බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා මහන්නේ අසුචි සා මූත්‍ර කොච්චර පොඩ්ඩක් තිබ්බත් ගඳයි. ඒ වගේ මේ කාය විවේක චිත්ත වලින් අලින් කොච්චර දක්ෂ වුණත් උපදි විවේකේ පොඩ්ඩක් තියෙනවා නම් තාම ගමන ඉවර නැහැ. තාවත් ඒ තමන් උපයාරන ලද හැම ශක්තියක්ම ධර්මතාවයක් මිස මම නෙවෙයි මගේ නෙවෙයි කියන මට්ටමට ඉදිරියට යන්න පසුන බසින ගතියක් මේකට කියන්නේ දුර නික්ෂේප නොකර ගතියක් කරනාරින ගතිය දිගටම කරගෙන යන්න මොන්න තරම් මැරතන් මේ තරගයක අවසාන ජයකනුව දක්වම තමගේ ශක්තිය අරසා කරන ගිහිල්ලා මගදී පාවා නොදී යන ගැම්මක් ඕනද කියලා හිතන්නේ. අධධානක්කම ප්‍රධානක්කම කියලා කියනවා මේක. ලාස් ලැප් එකට යනකොට හොම්බෙන් ගිහිල්ලා බෑ. ජයග්‍රාහී විදිහට යන්න තමන් ළඟ ශක්තිය තියෙන්න ඕන. ඒකට කියනවා පරක්කම ධාතු වීර්යය කියලා. මුල් දෙකම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ගැන ජය ගන්නකොටත් වැටිලා හොම්බෙන් ගිහිල්ලා බෑ. ජයග්‍රාහී සිංහ සෙයියාවෙන් ජය ගන්නත් ඕනේ. එතෙන්ටත් වීර්යයක් අවශ්‍ය කරලා තියෙනවා. ওই වීර්ය දෙකට වැඩි වෙනස් එකක්. ඒ වීර්ය තියෙන ගන්න තමයි සූර වීර මනලා ධීර තත්වය කියලා කියන්නේ. ඉතින් එතෙන්ද යන්න අර මොල් දෙකෙන් හරියට පස්සේ තටපොරවන දැම්මම තිටුන් දැම්මම හරි කියලා බහතබුවොත් වීරිය අපේ සිංහලෙන් කියන්නේ ගේමට කැතයි. වෙන කියන්න දෙයක් නැහැ. උගාක් වෙලාට බලනකොට යෝගාචරණ වෙලා තියෙන එක තමයි. අර ලබාගත් දේ කෝච්චි පෙට්ටිය පාරෙන් අයින් කරලා තියෙන යන කටිය ටිකට් දෙන්න පටන් ගන්නවා දැන්. අනිකට උගන්නන්න පටන් ගන්නවා. ඒතකොට දන්නේ මේ Taman ටැග් ගහිලායි කියලා. ඒක වෙනවා වෙලක් තියෙනවා. ඒ නිසා ඒ වගේ තනකදීවත් බහා නොතබන මේ වීරියක් ඉදිරියට යන්න මේ කුසීත වස්තු අරික් කාලක් ඇති. දැන් හරි දැන් මම ඔක්කොම කරගත්ත මොන කියලා ලාගා කරගත්ත දේ පිළිබඳව උදම්මනන්න පටන් අරගත්තොත් ඒකම යාට පුස්කනවා මෙට්ටහි වෙනවා. ඒවට කියනවා ආසවට්ටානීය ධර්ම කියලා බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන නිසා ජයග්‍රහණේ ලබන්න ලබන්න ලබන්න නිහතමානී වෙන්න ඕන. වී කරලකට කිරි වදින්න වදින්න පාත් වෙනවා. උණ ගහ වැවෙන්න වැවෙන්න ඔළුව පාත් වෙලා තියෙනවා වගේ ඒ කුසීත වස්තු අයින් කර මේකට යන්න Taman දැනගන්න මෙහෙම හරි ප්‍රස්තාවක්. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය ආවට පස්සේ හැඟුමුද ඇහැරලා කරබුරුල්ට ඇල්ල බුදියන්න යන්නේ නැතුව මේ ශාසනය ගැන හිතලා ඒ ඉදිරිපත් වෙලා හිටිය ඒ මහා සත්පුරුෂයන්ගේ ක්‍රියාවලිය දිහා බලලා අත නෑර ඉදිරියට යන්න නම් මම මේ වැඩක් ඉවරයි. ඒ නිසා මම ටිකක් මහන්සි වුණා කියලා කරාරින ගතිය බෑ. ඒක ගේමට කැතයි. ඇත්තට බැලුවොත් වෙන්නේ මොකද්ද? වැඩ කරන්න කරන්න කරන්න කරන්න පුදුම ක්‍රියාශක්තියක් එන්න පටන් ගන්නවා දුවන වාහනේ බැටරිය නිතර charge වෙනවා වගේ. ඒක නෑ භෞතික ලෝකේ. ඒක එන්නේ අනිවාර්යම නෛර්යානික සීසද්ධාත්මය විතරයි. ඒකට අවදියෙන් ගියොත් පේනවා වැඩ කරන්න කරන්න කරන්න ඒ කුසලතා දක්ෂතා මතුවෙනවා පිටින් එනව නෙවෙයි. තමන් ළඟ තියෙන දක්ෂතා එලි දකින්න පටන් ගන්නවා. එතකොට යාර තේරෙන පටන් ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ අපිට එක තමයි පාරමිතා පුරලා තියෙන්නේ. උනාච අපිට දේශනා කළා තියෙනවා අපි කරන්නේ අපි ළඟ තියෙන මේ හැකියාවල් ඉස්මතු කරගන්න එක විතරයි. කොතනකදී හරි බහා තබුවොත් වීර්ය එතනින් අපේ ප්‍රගමනේ නතර වෙනවා. ඒ නිසා එහෙම වීර්ය බහා තබන කෙනෙක් ඇසුරටවත් ගන්න නෑ. භාවන තමන්නද වීර්ය ඇති උත්සාහ කරන කෙනෙක් ළඟ හිටියත් පුදුම good vibration එකක් එහෙම නැත්නම් කම්පන වේගයක් එන්න පටන් ගන්න නිසා භාවනා කරන පිරිසක් ළඟ හිටියත් අන්න ඒ විදිහේ තල්ලු කරන ගතියක් ඇති වෙලා තියෙනවා. භාවනා නොකරන පිරිසක් ළඟ හිටියොත් ඒ හා සමානම ඒගොල්ලන්ගෙන් එන නරක ভাইබ්‍රේෂන් එක ආකල්ප එයා පිරිනව එකම ගිරා කූඩු හිටපු ගිරා පැටව දෙන්නා එකෙක් තාපසාරාමයකට යනවා අනිතික හොර වහවකට වැටෙනවා. එතකොට ඒ ගිරව් දෙන්නට වෙච්ච දේ පිළිබඳ ජාතක කතා විලියලා තියෙනවා. දෙන්නගේ වෙනස තියෙන්නේ ඇසුරෙන් තමයි. එනිසා අපි මේ විද්‍යාරම්භ වස්තු ගැන කතා කරනවා නම් නැත්නම් කුසීත වස්තු ගැන පැත්ත කතා කරනවා පුළුවන් තරම් මේ වගේ අත්නාරින වීර්ය නොපසුබස්නා වීර්ය කරන අපරිවාණිතා අසන්තුට්ඨිතා කියලා කියනවා. දැම්මම කෙරුව ඇති කියලා උරිස්සට උඩින් පස්සෙල්ල බලන්න යන්න එපා. තව ගොඩාක් යන්න තියෙනවා. හැබැයි බලබලා ඉන්න වෙලාවක් නැහැ. සතුට වෙන්නත් එපා. ඒ කාමරේ නෙමෙයි මේ කතා කරන්නේ. භෞතික වස්තු නෙමෙයි මේ කතා කරන්නේ. Taman ගත්ත ගමනේදී එnde ende ende ende ende ආපු Java රත් වෙච්චිලා යකඩ තලා ගන්නවා මිසක් ආවක නිවෙන්න ඇරියොත් එහෙම ආයතලුව පුපුරනවා. ඒ නිසා මේ රත් වෙන යකඩ ඉස්සරහට අනේකට පාවිච්චි කරන එකට අපි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒක කවුරුත් දෙන එකක් නෙමෙයි. Taman දැනගන්න ඕනේ මට දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වටපිට බලයින් නැතුව ඉදිරියට යන්න ඒන ශක්තිය ගන්න පටන් අරගත්තොත් මුළු සබහා ධර්මයේම නැති වෙනවා තමයි. ලෝකයේ තියෙන ඔක්කොම චිත්ත නියම ඒ වගේම මේ න්‍යාය ධර්ම ඔක්කොම තමට නැති වෙනවා. ඒකට කියනවා අවස්ථාව දෙයක් අරින්නේ. ලැබිච්ච අවස්ථාව අරින්නේ නැතුව ඉදිරියට වැඩ කරගන්න එක තමයි. ඒකෙදී බුදුරජාණන්සේගේ ආදර්ශයට කිට්ටු කරන්නවත් කවුරක්වත් නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවක හරි දැම්මට හති දැම්මහන්සිය කියලා කරාරන ගතියක් ආවනම් ගේමට කතයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් බුද්ධ පුත්‍රෙක් වශයෙන් කතයි. බුද්ධ දුහිතෘකාවක් වශයෙන් කතයි. මෙතෙන් එන්න පුළුවන් වුණා නම් ඒකෙන්ම ඇති වෙන ශක්තිය අරගෙන ඒක මේ කැටලිටික් ඉෆෙක්ට් එකක්. එහෙම නැත්නම් ඒක කරන්න උත්ප්‍රේරණ ශක්තියක් තියෙන්නේ. ඒකත් අරගෙන අනික් අයටත් ආදර්ශයක් ත්‍යාන ඉදිරියට යන එක තමයි මේ ශාසනය අවුරුදු 2600ක් වටින්න නැතු වෙන්න හේතුව. ඒ නිසා අපි ළඟට ආපු මේ දේ මෙතනදී කරාරින් නැතුව ඉදිරියට යන්න මේ දවසේ ධර්ම දේශනාව සියලු දෙනාට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊයේ වගේම අදත් විනාඩි ස්වල්පයක් අරගනිමු. එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ අපි උපයාසපයා ගන්න ලද මේ යම් කුසලයක් වේනා ඒ කුසලේ ලෝකවාසී සියලු සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා ittavata චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු ittavata චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාති ඉදං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා සාදු සාදු සාදු සුවපත් වෙත්වා Sadu sadu anumoda mi. Sadu sadu anumoda mi. Sadu sadu anumoda mi. Kami kami tabang. Suatu dua. සුවපත් වෙත්තා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු ලතපොතෙන් ජනිතින් වරං සත්‍යපතේන උපතං පටිපාටි සත්තා සීලන්තයා වාසං බුද්ධ පුත්තං නමෝ සුඛී හොන්තු සුපත්තිත්තා සුපත්තා